උන්වහන්සේ මුලින්ම ධර්ම දේශනා කිරීමට පසුබැස්සා. උන්වහන්සේට හිතුණා මේ ලෝක සත්වයා නොඑක් ආසා පොදි බැඳගෙන ජීවත් වෙන්නේ. ධර්මයේ විස්තර වෙන්නේ තෘෂ්ණාවෙන් අත්මිදීමටයි. මේ ආසා පොදි බැඳන් ජීවත් වෙන ලෝ සතුන් මේ ලෝකෙන් ඈතර වෙන ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති වෙයිද? ඒට ඒ ධර්මයේ ඇසුවත් ඒ ලෝක සත්වයාට මේ අවබෝධ කරගන්න පුළුවන් වේවිද මේක මහන්සියක් විතරක් වේවිද කියලා සිතවිල්ලක් ඇති වුණා එතකොට සහම්පති බ්‍රහ්මරාජයා ඒ කියන්නේ දෙවියන් බඹුන් දැන් උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ දෙවියන් බඹුන් පුල පුලා බලා සිටියා බුදු කෙනෙකුගෙන් ධර්මය අහන්න. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවට උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ සාම්පති බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගයාවේ බුද්ධ ගයාවේ උන්වහන්සේ වැඩ සිටි තැනට පැමිණිලා වන්දනා කළා කිව්වා අනේ ස්වාමීනි මේ ලෝකේ වෙනසින්නයි යන්නේ. මේ ලෝකය නැති වෙන්න යන්නේ. තථාගත අරහත් සම්බුදු රජාණන් වහන්සේට ධර්ම දේශනාවට සිත නැමෙන්නේ නැහැ. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන සීක්වා යුද්ධෙන් දිනන ලද මහවීරයන් වහන්සේ හරි ලස්සන වචනය පාවිච්චි කළා මේ මහා බ්‍රහ්ම රාජයා උට්ඨේහි විජිත සංගාම සංග්‍රාමේ දිනන ලද මහා වීරයෙනි නැගී සිටිනු මැනවේ ධර්ම දේශනා කළ මැනවේ ධර්ම දේශනා කළොත් අවබෝධ කරන අය ඇති වෙනවා ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා ලෝකෙ දිහා බුදු ඇසින් ලෝකෙ දිහා බැලුවා කියන්නේ මේ ගස් කොළන්, ඇලදොල, ගංගා, වැව් පොකුණ දිහා බැලුවා නොවේ. බුදු ඇසින් බැලුවා මේ දෙවියන්ට මිනිසුන්ට අවබෝධ කරගන්න හැකියාවක් තිබේද කියලා. එහෙම බලද්දී බුදුරජාණන් වහන්සේට වැටහුණා බුදු ඇසින් අවබෝධ වුණා ඒ කියන්නේ බුදු ඇස කිවි ඥානයක්. උන්වහන්සේ ඥාණයෙන් තමයි බැලුවේ. බලන්දී උන්වහන්සේට අවබෝධ වුණා උපමාවක්. ඒ තමයි මේ මුළු මනුෂ්‍ය ප්‍රජාව එක්තරා පොකුණක ඇති වෙලා තියෙන නිලුම් වලගේ නිලුම් වගේ කියලා. පොකුණක හට aran තියෙන නිලුම් වගේ මේ මනුස්ස ප්‍රජාව. පොකුණක පිපුණු නෙළුම් වල විවිධත්වයක් තියෙනවා. ඒ කියන්නේ එකවරම නෙළුම් පොට්ටු හැදිලා එකවර සියල්ල පිපෙන්නේ නැහැ. ඒ පොකුණේ ඇතැම් නෙළුම් තියෙනවා මේ පොට්ටු හැදුනා විතරයි වතුර ආස්සේ. සමහර නෙළුම් තියෙනවා වතුර ASCII තියෙන්නේ හැබැයි ඒක මෝරගෙන එනවා. සමහර නෙළුම් තියෙන වතුරෙන් උඩට ඇවිල්ලා හැබැයි පිපෙන්න තරම් මෝරලා නැහැ. සමහර නෙළුම් තියෙනවා වතුරෙන් උඩට ඇවිදින් හොඳට පිපෙන්න තරම් මෝරලා තියෙනවා හිරු නැගුණොත් ඒ නෙළුම් පිපෙනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මිනිස්ස ප්‍රජාව අතරේ මේ වෙන්නේ විවිධත්වයක්. උන්වහන්සේ දැක්කා මිනිස්යන් ඉන්නවා මුකෝවත් තීරෙන්නේ නැති. ජීවිතාවබෝධයේ තබනවා තබා ඒ කියන්නේ මොකද්ද කියලාවත් තේරෙන්නේ නැති මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ හරියට පොකුණේ හටගත්තු පුංචි පොහොට්ටු වගේ. සමහර අය ඉන්නවා බොහොම හොඳයි මේක කියලා නවතිනවා. එතනින් ඉවරයි. ඒ තාම පොකුණේ තියෙන පොහට්ටුව වගේ වතුරෙන් උඩට ඇවිල්ලා නැහැ. සමහර මිනිස්යන් ඉන්නවා බොහොම හොඳයි මේ පින්දහම් කරගන්න ඕනේ කියලා කල්පනා කරනවා. හැබැයි ධර්මයේ ජීවිතාවබෝධයේ සෙවීමේ ආසාවක් නැහැ. පොකුණෙන් උඩට ඇවිල්ලා තියෙනවා. නමුත් පිපෙන්න තරම් ඒ මල සූදානම් නැහැ. සමහර මිනිස්යන් ඉන්නවා ඔහු නොදැනීම ඔහුගේ සිතේ ඇති වෙනවා ජීවිතයේ තේරුම් ගැනීමට ආසාවක්. ඒ ජීවිතයේ තේරුම් ගන්න ආසාව තියෙන එක්කෙනා තමයි ජීවිතයේ තේරුම් කරවන දෙයක් සොයාගෙන යන්නේ. අනිත් කෙනා යන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් මේ විවිධත්වය දුටුවා. ඒ එහෙම දැකලා උන්වහන්සේ උන්වහන්සේ තුලින්ම අවබෝධයක් ඇති වුණා දැන් මේ ධර්ම දේශනා කරගෙන ගියාම අර වතුරින් උඩට ආපු නෙළුම් පොහොට්ටු තියෙනවා හිරු නැගෙද්දි පිපෙන අන්න ඉබඳු ආකාරයට මිනිසුන්ට පිහිටක් ලබා දෙන්න පුළුවන් අවබෝධ කරන අය පහළ වෙනවා ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළා හරි ලස්සන ප්‍රකාශයක් අපාරුතා තේසං අමතස්ස ద్వාරා තේසං කිවි අර ධර්ම අවබෝධ කරන්න පිනේ තියයට නිවනට දොර හරින ලද්දේය යේ සෝතවන්තෝ පමුංචන්සු සද්දං යමෙකුට සවන් ඇද්ද සවන් කිව්වේ කන් යමෙකුට කන් ඇද්ද ඔව්හු ධර්ම ශ්‍රවණේට යොමු වෙත්වා විහිංස සංඤී පගුණන්න භාසෙන් මම මේ ධර්මයේ නොකිවි මේක මට වෙහෙසක් කියන අදහසෙන් කිව්වා ඊට පස්සේ උන්වහන්සේ ධර්ම දේශනා කරන්න තීරණය කළා මහා බ්‍රහ්ම රාජයා සහම්පති බ්‍රහ්ම රාජයා උන්වහන්සේට වන්දනා කළා නොපෙනී ගියා. ඊට පස්සේ උන්වහන්සේ පිටත් වුණා. ඉස්සෙල්ලා බැලුවා කවුද මේ ධර්මය ආબોධ කරන්න සුදුසු කෙනා. එතකොට උන්වහන්සේ සුදුසු කෙනා හැටියට හෙව්වේ සල්ලි තියෙන එක්කෙනෙක්වද උගත් එක්කෙනෙක්වද ප්‍රඥාවන්ත කෙනෙක්වද ඔව් උන්වහන්සේ ඉස්සෙල්ලාම හිතුවේ කාට කියන එක මේක සුදුසුයි කියලාද? ආලාර කාලාමට සුදුසුයි කියලා හිතුවා. බැලුවා. බැලින්නම් ඊයේ රෑ ඔහු මිය ගිහින්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිතුවිල්ල පහළ වුණා අහෝ මහත් අලාභයක්. ඊට පස්සේ උන්වහන්සේට හිතුණා ඊළඟ එක්කෙනාට තමයි මේ ධර්මය කියන්න සුදුසු ඒ කවුද? උද්දක රාමපුත්‍ර. බැලින්නම් සතියකට කලින් මිය ගිහින්. එතකොට බුදුරජාණන් වහන්සේ සිත පහළ වුණා. ඔහුට මේ අවබෝධ කිරීමේ වාසනාව නැහැ. ඊට පස්සේ උන්වහන්සේ හිතුවා එහෙනම් මේ ධර්මයේ ඊළඟට කියන්න සුදුසු ඔව් පස්වග භික්ෂුන් වහන්සේලාටයි කොණ්ඩඤ්ඤ බද්දිය වප්ප මහානාමාස්සජී. ඉතින් උන්වහන්සේ ගයාවෙන් පිටත් වුණා මහ වනාන්තරේ. යන්ති උන්වහන්සේට හම්බුණා එක්තරා තාපසෙක්. ඒ තාපසයාගේ නම උපක. ඔහු උන්වහන්සේ දිහා බලලා කියනවා ෂා හරි සාන්ත කෙනෙක් නේ ඔබ. බොහොම සංසුන් සිතක් ඇති කෙනෙක් බව පේනවා. කවුද වෙයි? ගුරුරයා. එතකොට උන්වහන්සේ පිළිතුරු දෙනවා නමේ ආචාර්යෝ අති මට ගුරුරේ නැහැ. මා විසින් ධර්මයේ අවබෝධ කරගත්තා. මට කියන්නේ බුද්ධ කියලා. සම්මා සම්බුද්ධ කියලා ඔබ මට කිව්වට කමක් නැහැ. එතකොට මෙයා අහනවා එහෙනම් ඔබගේ දිනුම අනන්තයට ගියපු එකක්. අනන්ත දින. ඔව් එහෙම කියන්න පුළුවන් කියන්නේ. උපක එහෙම උපක කතා කරලා ගියා. ඔබ දන්නවනේ ඊට පස්සේ උපක අමාරු වැටුණා. උපක ගියා වැදිගමකට. ගිහිල්ලා ඒ වැදිගමේ හිටියා මාහූරා. වැරදි වැදි නායකයා. පැහැදිලා කිව්ව හොඳයි තමුන්නා සුවේ ඈතින් ඉන්න මම බත් ගෙඩියක් අරන් එන්නම් හැමදාම කියලා. දුන්නා. ඉතින් වැඩිනායකයාට සිද්ධ වුණා එක දවසක් වනාන්තරේ වෙන වනයක ඈත යන්න. ඊට පස්සේ මේ උපක තාපසයාට කිව්වා තාපසින්නාංශේ මට දැන් ඈත ගමනක් යන්න වෙනවා මේ දවස් ටිකේ බත් ගෙඩි දෙන්න බෑ. විදියක් නෑ. අපේ පැල්කොටේට එන්න කිව්වා. පැල්කුටියේ හිටිය චාපා. චාපා කියන්නේ වෙදිනායකයාගේ දෝනි දුව. ඉතින් මේ උපක ගියා මේ දානි ගන්න. ගිහිල්ලා අර චාප දැක්ක විතරයි දානෙත් එපා වුණා. ඊට පස්සේ බත් ගෙඩිය දුන්න චාපා ඒක අරගෙන ගියා කන්නේ දැන්. දැන් දවස් ගාණක් ගියා. දැන් බැදිනායකයා ආවා ගෙදර. ඇවිල්ලා ඇහුවා කෝ අර තාපසින්නාන්සේ ආවද? එකම දවසක් ආවා. ඇවිදින් ගියා ඊට පස්සේ ආවේ නැහැ කිව්වා. මෙයා පහුදා උදේම බලන්න ගියා. යනකට කලන්ති දාලා වැටලා ඉන්නවා. කුටි. ඇහුවා මොකෝ කියලා. කියන්නේ දැන්. අසනීපයි කියනවා. ඉතින් වැඩිනායකයෙකුවා කියාපන් අසනීපේ. කියන්නේ නැහැ. අන්තිමට කිව්වා මගේ ආසනීපේ උඹ හැදෝනියෙන්ද දැක්ක දවස් ඉඳලා හැදුනේ කිව්වා. මොකද්ද අසනීප කියලා ඇහුවා. මට කරකාර බන්දලා දීපන් කිව්වා. මදේ තාපසින්නාසි දානි ගන්න කියලා වෙච්ච දෙනේ. ඊට පස්සේ ඒ වැදිනායක හරි සාධාරණ මිනිසෙක් වෙන්නේ නැති වෙන වැද්දෙක් නම් තියයි. ඊට පස්සේ ඇහුවා හරි. ඔහෙට දන්නවද දඩයන් යන්න? අනේ මං තාපසයෙක් නේ කිව්වා. ඔහෙට දන්නවද කුඹුරු කොටන්න? අනේ මං තාපසයෙක් නේ කිව්වා. මාස්කද කරේ තියාගෙන ඉන්න පුළුවන්ද කියලා. ඒක නම් පුළුවන් කිව්වා. එහෙනම් යමන් ගෙදර කියලා එක්කන් ගියා. ඔන්න දැන් චාපට බන්දලා දුන්නා. දැන් ඔන්න පුතෙක් ලැබුණා. කාලයාගේ ඇවෑමෙන් පුතෙක් ලැබුණා. දැන් චාපට මෙයාගේ මේ තාපස ගති අල්ලන්නේ චාප කියන යාට ඇහෙන්නේ තාපසයාගේ පුතා නැලවියන් අර පොඩි ළමයාට තපස් රකින්නාගේ පුතා නැලවියන් කික කියනවා. දැන් අරයට මේ ඇනුම් පදාහලලා තිත්ත වෙලා උපකට. උපක දවසක් කියනවා කැලේ ඉන්න තාපසින්වත් අල්ලගත්ති මේ ස්ථිර රූපේ තම නැදකින් මේ රූපේ කිව්වා. එතකොට ආ එහෙමද? තාපස චාපහනවා. එහෙමද? එහෙනම් ඒ කාලේ කිව්වේ ඔහෙ ලස්සනට පිපිච්ච දිලුම් ගහක් වගේය. දූපතක් තියෙනවා ඒ දූපත මැද්දේ තියෙනවා රතු පාට මල් පිපුණු පළල් රුකක් ඒ වගේය කිව්වා. ඊළඟට මේ බොහොම ලස්සනයි කිව්වා. ඊට පස්සේ කියනවා දන්නේ නැද්ද උපකට චාප කිව්වේ කළු කියලා. කළු ඒ වගේ ලස්සන කෙනෙක් ගැන නේද ඔයා ඔය දැන් කියන්නේ. ඊට පස්සේ දැන් උපකට චිත්ත වෙලා ගියන් ජීවිතේ. උපක කියනවා ඔව් ඉතින් තව කියාපන් කිව්වා. තව කියාපන් ස්ත්‍රීන්ට ආලේ තියෙන කෙනෙක් නම් පැටලී කිව්ව උඹේ දැලේ. තව කියාපන් කිව්වා. හැබැයි මතක තියාගනින් වැද්ද වැද්ද කැමති වුණා සැලලිහිණිය අල්ලගන්න. නමුත් ඌ පැනලා යනවා කිව්වා. කිනට චාප කියනවා කලු ඔයා නිසයි මට මේ ළමයා ලැබුණේ. ඔයා මාව දාලා යන්න. දාලා යන්න ගියත් මම මේ ළමයා පොලේ ගහනවා කිව්වා. එතකොට උපක කියනවා ගෑණියේ ඕන දෙයක් කරගනින් ළමයාට. මම යනවා මට මතකයි. එදා භාග්‍යතුන් වහන්සේ මට මුණ ගැහිද්දි මං අහපු දේවල්. හරියට මේ උපකගේ හිතට මේක වැදුනා. ඔබ දන්නවා ඉතින් විස්තරේ පස්සේ ටිකෙන් ටික මේ වැඩි අම්මට චාපට කියලා දුන්න බුදුරජාණන් වහන්සේ ගැන. අන්තිමට චාපට තේරුණා උපක නවත්තන්න බෑ කියලා. චාපා කිව්වා ඔබ යන්න. ගිහින් නේද ඔබ දන්නවද කොහෙද ඉන්නේ කියලා? මම දන්නවා කෝ මේ මහා මුනින්ද්‍රයන් වහන්සේ මේ දවස්වල ඉන්නේ සවැත් නුවර කියලා. අනේ එහෙනම් ගිහලා උන්වහන්සේව පැදකුණු කරලා මට තීපින් දෙන්න කිව්වා. උපක ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිදි වුණා. රාහතන් වහන්සේ නමක් වුණා. චාපා ගියා හොයාගෙන ළමයා පුංචි ළමයත් එක්ක ගියා. චාප පැවිදුණා භික්ෂුණීන් අතර ළමයා පැවිදුණා භික්ෂුන් අතර චාපත් අරහත්ත්වයටපත් වුණා පුතාත් අරහත්ත්වයටපත් වුණා හරි පුදුම ලෝකයක් ඒ ලෝකේ හරීම පුදුම යුගයක් ඒ යුගයේ අපිට දැන් සිතින් හිතා ගන්නවත් බෑ පින්වත්නි එච්චරටම මේ ජීවිතේ අවබෝධ කරන්න පින තිබුණු මිනිසුන්ගේ යුගයක්. දැන් බලන්න ඡාපා කිව්වේ වැඩි කෙල්ලක්. බලන්න ධර්මය අවබෝධ කරගත්තේ නැද්ද? අවබෝධ කළා. ඒ කාලේ තිබිච්ච ලොකු විශේෂත්වයක් තමයි මේ සේනා සහිත මාර්යා පෙරදී සිටීම. සඳහන් වෙනවා කේවඩ සූත්‍රයේ ඒ දේශනාව තියෙන දීඝනිකායේ බුදුරජාණන් වහන්සේ යම්කිසි ගමකට වඩිනවා නම් ඒ ගමේ මිනිස්සුන්ගේ සිටිවිලි අල්ලගෙන ජීවත් වෙන අමනුෂ්‍යයෝ ඒ මිනිස්සුන් අතෑරලා ඒ අමනුෂ්‍ය දුවනවා එතකොට මිනිස්සු නිදහස් අන්නේ නිදහස් මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා අවබෝධ වෙනවා. අද මිනිස්යාට නිදහස නැහැ. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ බරණස් නුවරට වඩිද්දී ඒ අතරමඟ තමයි උපක ආජීවකයා හම්බ වුනේ. බුදුරජාණන් වහන්සේ බරණැස් නුවරට වැඩියා මිගදායට වැඩියා ඒ භික්ෂුන් වහන්සේලා පස්වග භික්ෂුන් වහන්සේලාට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න හදනකොට එකවරම ඒ ඇත්ත සූදානම් වුණාද අහන්න? නෑ. අපිට සැකයි කිව්වා. අපිට සැකයි කිව්වා මේ අවබෝධ වුණා කියන කාරණේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බොහෝ කරුණු කියලා ඇහුවා මම මේට කලින් අවබෝධ වුණා කියලා කියලා කතාවක් ඔබට කියලා තියෙනවද කියලා ඇහුවා. මම බොරුවක් කියලා තියෙනවද කියලා ඇහුවා. නෑ කිව්වා. එතකොට විශ්වාසයක් ඇති වුණා කොණ්ඩඤ්ඤ. කොණ්ඩඤ්ඤ භික්ෂුවට විශ්වාසයක් ඇති වුණා එහෙනම් ඒකාන්තයෙන්ම උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා හැඩයි. ඒ විශ්වාසය ඇති වෙන්න හේතුව මොකද? කොණ්ඩඤ්ඤ තමයි ඉස්සල්ලාම තනි ඇඟිල්ල උස්සලා කිව්වේ. මේ පොඩි දරුවා ඉෂ්ටිරවම බුදු වෙනවා කියලා. එතකොට කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේට අදහස ඇති වුණා මොකද්ද? එහෙනම් මේ බුදු බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ. අපි පුරුදු වෙලා තියෙනවා මේ පස්වග භික්ෂුන් වහන්සේලාට කියන්නේ පස්වග තවුසෝ කියලා නේ. තවුසෝ නෙමෙයි මේ ශ්‍රමණ. බුද්ධ කාලේ හිටිය තාපස කියලා කියන්නේ කොණ්ඩේ වවාගත්තු පිරිසට. කොණ්ඩේ කපා සූරු පොරාව ගත්ත පිරිසක් හිටියා. ඒ අතන්ට කියන්නේ මොකද්ද? ශ්‍රමණ කියලා. පොදුවේ ඒගොල්ලන්ට භික්ෂු කියලා කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ මේ පිරිස අමතන්නේ ද්වේමේ භික්කවේ යම්තා මහණෙනි මහණෙනි කියලා අමතන්නේ. එතකොට මේ ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට හිතුණා ස්ථිරවම සම්බුද්ධත්වයට පත් වෙලා. දැන් බලන්න යම් කිසි දෙයක් අපි හොඳින් අහුම්කම් දෙන්න නම් ඒ කියන කෙනා කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕනේ. ආන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් ඇති වුණා ඉස්සල්ලාම කාටද? කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට. ඒ විශ්වාසයෙන් තමයි මේ ධර්මයේ ඇහුවේ. ඒ ධර්මයේ කියුණා මුලින්ම දේශනා කළේ උන්වහන්සේ අන්ත දෙකක් තියෙනවා ඒක අතාරින්න කිව්වා. එකක් තමයි ඔව් කාම සැපයටම හිත යොමු කරගෙන සිටීම. මුළු ජීවිතේම කාම සැපයට යොමු වෙලා සිටීම. අනිත් එක තමයි ඔව් විමුක්තිය හොයාගෙන යනවා කියලා ශරීරයට වද දීම. මේ ශරීරයට වද දෙන එකත් තේරුමක් නැහැ කිව්වා. වර්තමානයේ තියෙන්නේ ශරීරයට වද දීමේ අන්ති නැහැ. වර්තමානයේ තියෙන ඒකාන්තයයි. මොකද්ද? කාමසුකල්ලිකානු යෝගී අන්ති මේකෙන් නම් ගැලවෙන එක වර්තමානයේ ලේසි නෑ. ඒ තරම්ම මිනිස්යාව මේකටම ඇදලා දාලා තියෙන්නේ. බුද්ධ කාලේ බලන්න බුද්ධ කාලෙත් ඒ අන්ති තිබ්බනම් ඒක අපිට හිතාගත හැකිනේ මේ කාලේ ටීවී එක තියෙනවා ඊළඟට නිකන් මේ අතේ තියාගෙන පොඩි ගිනි පෙට්ටිය වගේ ටෙලිෆෝන් එකේ ඔක්කොම දහජරාව ඊළඟට නිකන් බැලුවත් නිකන් මිනිස්සුන්ගේ හිත අවුල් වෙනවා ඛණ්ඩ જાති හැමතැනම කඩවල වල අර වීදුරු පෙට්ටිය ASCII දාලා තියෙනවා කාපන් කාපන් කියලා ඇඳුම් જાති එල්ලලා තියෙනවා හැමතැනම එක එක විදියට. මිනිස්සුන්ගේ රූප අඹලා තියෙනවා එක එක විදියට. යාන වාහන ගෙවල් දරවල් තියෙනවා සිත් වසඟ කරන. එහෙනම් මේ කාලේ තියෙන්නේ එකම කාම මායාවක් නෙමෙයිද? මේ කාලේ තියෙන කාම සුලියක් මේ කාම සුලියට අහුනහම ඒකම ඒකටම කැරකිලා ඒකම යටට ගහනවා මිසක් කාමසුලියෙන් පිටට පනිනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. බුද්ධ කාලේ මෙහෙම කාමසුලියක් තිබ්බේ නැහැ. ඒ කාලේ කඩවල් කඩසාපු තියෙන්නේ නැති සාමාන්‍ය විදියට මෙහෙම තිබ්බා කියලා නම් හිතන්න අමාරුයි. එතකොට ඒ කාලෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාමයට ඒ පැත්ත යන්න එපා කිව්වා විමුක්තිය හොයන එක්කෙනා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළා ඒ දෙකම අතහැරලා උන්වහන්සේ අවබෝධ කළා මධ්‍යම ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව කිය කුමක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි අපේ ඇස් දෙක පාදන්නේ චක්කු කරණී මේ නුවණ පාදනවා ඇස් දෙක පාදනවා කියන්නේ මොකද්ද අපිට ඇත්ත පේන්න සලස්සනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි සත්‍ය පෙන්වන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි ඥාණය උපදවලා දෙන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි අවබෝධ කිරීමේ ශක්තිය වැඩි කරන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි චතුරාර්ය සත්‍ය පැහැදිලි කරගලා දෙන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තමයි රාග දේශ මොහ වලින් යා නිදහස් වෙන්නේ. තුන්වාස දේශනා කළ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති මේ නිසා පින්වත්නි අපිට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අපේ සිතේ පැහැදීමක් ඇති කර ගන්නම ඕනේ. ඇයි හේතුව ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි දේශනා කළේ. උන්වහන්සේ පිරිනිවන් පාන්න ලෑස්ති වෙලා අලස අර සල්රුක් සෙවනේ සතපී සිටිද්දී සුබද්‍ර කියලා එක්තරා තාපසෙක් ආවා. ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේගෙන් මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා මට එතනට යන්න දෙන්න. එතකොට ආනන්ද හාමුදුරුවෝ කිව්වා නෑ නෑ මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න එපා. උන්වහන්සේට ටිකක් අසනීප ගතියක් තියෙනවා. උන්වහන්සේ විවේකයෙන් ඉන්නේ. අනේ නෑ නෑ මං ඊ හැටි ප්‍රශ්නයක් අහන්නේ නෑ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේට මේ කතාව ඇහුණා. උන්වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දය මේ ওই සුබද්‍රට එන්න දෙන්න ඔහු මාව මහන්සි කරවන්න ප්‍රශ්න අහන්න ආපු කෙනෙක් නෙවෙයි. සුබද්‍ර ගියා. ගිහිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ හරියට ආගම් තියෙනවා ලෝකේ එක එක ආගම් තියෙනවා. ඒ ඒ ආගම් වලත් මිනිස්යාගේ විමුක්තිය ගැන කතා කරනවා. මේ ඒ ඒ විමුක්තිය ගැන කතා කරන එකයි භාග්‍යතුන් වහන්සේ කතා කරන එකයි දෙකම එකද කියලා ඇහුවා. එතකොට සුබද්‍ර බුදුරජාණන් වහන්සේ වදාලා සුබද්‍රට සුබද්‍රෝක අතාරින්න කිව්වා. ඕක වැඩක් නෑ කිව්වා. කියලා කිව්වා මෙහිම මතක තියාගන්න කිව්වා. ලෝකේ යම් තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇද්ද? ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන තැන පළවෙනි ශ්‍රමණයා ඉන්නවා කිව්වා. දෙවෙනි ශ්‍රමණයාත් ඉන්නවා කිව්වා. තුන්වෙනි ශ්‍රමණයාත් ඉන්නවා කිව්වා. හතරවෙනි ශ්‍රමණයාත් ඉන්නවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුබද්‍ර පළවෙනි ශ්‍රමණයා කියන්නේ සෝවාන් වෙච්ච එක්කෙනා. දෙවෙනි ශ්‍රමණයා කියන්නේ සකදාගාමි වෙච්ච එක්කෙනා. තුන්වෙනි ශ්‍රමණයා කියන්නේ අනාගාමි එක්කෙනා. හතරවෙනි ශ්‍රමණයා කියන්නේ රහතන් වහන්සේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුබද්‍ර මාගේ ශාසනයේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. මාගේ ශාසනයේ තමයි ආර්ය ශ්‍රාගික මාර්ගයේ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ අර අලුතින් අද පැවිදි වෙච්ච එක්කෙනා කිසිම කැක්කුමක් නැහැ වගේ ඉන්නවා. පැත්තකට විලා භාවනා කරනවා සක්මන් කරනවා කිව්වා. එහෙනම් එන්න කියන්න බලන්න කිව්වා. බුදුරජාන් වහන්සේ අහනවා මේ සුබද්‍ර ඇයි මේ මෙන්න මෙහෙම කියන්නේ අනේ භාගතුන් වහන්සේ මං කල්පනා කරේ භාගතුන් වහන්සේ පිරිනුවන් පාන්න ඉස්සර වෙලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගන්නයි සාදු සාදු සුබද්‍ර මටත් උනේ ඒකම දකින්න කිව්වා එතකොට අපි දකි අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා උන්වහන්සේ පිරිනුවම් පාන වෙලාවේ ඒක රොත්තට අඬන්න ආසාවයි එතකොට ඇඬිල්ලට පිළිගැනීම සමහර විට අදත් එහෙමයි මරණයක් වුණාම අඬන්නේ නැතුව කවුරු හරි ඉන්නවනම් යසයි කියනෝ ඉන්න හැටි කිසි ගාණක් නැහැ කියනෝ කඳුළු පොදක් කියනෝ එතකොට අපිට බේන්නේ මොකද්ද මේකෙන් මේ මිනිස්සු හැමතිස්සෙම කැමති දුකෙන් මිදහස් වෙනවා දකින්න නෙමෙයි දුක තුලම ගිලී සිටිනවා දකින්නයි නමුත් බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම උන්වහන්සේට ඕන උනේ දුකේ සිටිනව දකින්න නොවේ. දුකෙන් නිදහස් වෙලා ඉන්නව දකින්නයි. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. එතකොට උන්වහන්සේ දේශනා කළ විමුක්ති මාර්ගයේ කුමක්ද පින්වත්නි? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට ඔබ සිත පහදවා ගන්න ආන්නේ මාර්ගය කෙරෙහි කුමන මාර්ගය කෙරෙහිද ආර්ය ස්ථාංගික මාර්ගය කෙරෙහි සිත පහදවා ගැනීම අප කළ යුතුම දෙයක් ආර්ය ස්ථාංගික මාර්ගය කෙරෙහි සිත පහදින්නේ නැති කෙනාට විමුක්තියක් නැහැ. ඇයි විමුක්තියකට වෙන මාර්ගයක් නැති නිසා දැන් ලෝකේ කවුරු හරි කෙනෙක් සෝවාන් වෙනවා නම් ඔව් සෝවාන් වීම කියලා කියන්නේ මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම. සකදාගාමී වෙනවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම. අනාගාමී වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම. අරහත් වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කොට අවසන් වීම. එතකොට මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ සියලු ශ්‍රාවකයන් සිටින්නේ කුමන මාර්ගයේද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එතකොට පින්වත්නි අපිට මේ ජීවිතයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරුම් අරගෙන ආර්ය ශ්‍රාංගික මාර්ගයේ කිරී සිත පහදවා ගත්තොත් අපි ලෝකේ අග්‍ර වූ මාර්ගය ගැන සිත පහදා ගත්තා වෙනවා. ඒ අග්‍ර වූ මාර්ගය තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ මාර්ගයේ ඇදකුද නැහැ කියනවා. ඇදකුද නැහැ කියන්නේ වෙන වෙන පාරවල වැටෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටුනොත් එයා නිවන කරාම යනවා. දැන් අපි ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි පියවර තමයි අනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම තමයි සෝවාන් වීම. දේශනාවේ තියෙන කොහොමද සෝවාන් වෙච්ච කෙනා ගැන තියෙන්නේ? සෝවාන් වුණොත් කෙනෙක් ඒ කෙනාට වැඩිම වුණොත් සංසාරේ උපදින්න තියෙන ආත්ම කීයද? ආත්ම 7යි. එතකොට මේ ආත්ම භාව 7 ඇතුළත ඒ කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගන්නවා. එතකොට අපිට පේනවා ඊළඟට ඒ කෙනා සතර අපාය වැටෙන්නේ නැහැ. එතකොට බලන්න සත්‍යයව සතර අපායේ මුදවන්න පුළුවන් වෙන්නේ භවයෙන් මුදවන්න පුළුවන් වෙන්නේ, ඊතර කරවන්න පුළුවන් වෙන්නේ කාටද? ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තුම්මේ කිච්ඡං ආතප්පං. කිච්ඡං කිව්වේ කළ යුතු දේ. ආතප්පං කිව්වේ වීරිය ගැනීමල. කළ යුතු දෙයට වීරිය ගැනීමල ඔබේ වැඩක් කිව්වා. තුම්මේ කිච්ඡං ආතප්පං කිව්වේ කළ යුතු දෙයට වීරිය ගැනීම ඔබේ වැඩක්. අක්ඛාතාරෝ තථාගත. තථාගතයන් වහන්සේලා කරන්නේ කළ යුතු දේ ගැන කියා දීම විතරයි කියනවා. කළ යුතු දේ ගැන කියා දීම විතරයි බුදුරජාණන් වහන්සේලා කරන්නේ. ඒ කළ යුතු දේට වීරිය ගැනීම ඒක ඔබේ වැඩක් කියනවා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරපු සම්පූර්ණ කරලා අවසන් කරපු පිරිස තමයි රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා ඉස්සල්ලාම පහළ වුණා බරණැස මෙගදායේ පහළ වුණා කිව්වේ උන්වහන්සේගේ ශ්‍රාවක වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කළා 60 නමක් හිටියානේ වාසනාව කියන්නේ ඉතින් බුදු කෙනෙක් මොන ගිහිල්ලයි Taman මේ සඳහා සුදුසුකම් ඇතුව සිටීමයි. දැන් ඔබ දන්නවා ඇති යසකුල පුත්‍රයා. යසකුල පුත්‍රයා බරණැස හිටියේ. හොඳ සැපසේ ඒ සිටු පවුලක් මාලිගා තුනක් තිබුණා. මාලිගා තුනේ වාසය කළා. වාසය කළ එකපාරටම මෙයාට එපා වුණා ජීවිතේ. මොකද්ද අප්පා මේ කකා බිබී ඉන්නවයි නාටිකංගනාවගේ නැටුම් බල බල ඉන්නවයි මොකද්ද මේකේ තේරුම කියලා දැන් සාමාන්‍ය මිනිස්සයාට කාම ඉපා වෙන්නේ නැද්ද? කාම ඉපා වෙනවා. ඉපා වෙන නිසායි අපි මේ විවිධත්වය හොයන්නේ. විවිධත්වය හොයන්නේ එකම දේ දැන් අපි කම්මෝ එකම දේ කන්න දෙනවා කියමු දිනපතා. ඉපා වෙන්නේ නැද්ද? පරිප්පුයි බතුයි බතුයි පරිප්පුයි පරිප්පුයි බතුයි එහෙම දුන්න දිනපතා එපා වෙන්නේ නැද්ද දකින්න කිය අනේ එපා මට වෙන මොනවාරි හදලා දෙන්න කියයි වෙන්නේ නැද්ද එහෙම එපා වෙනවා කාමයේ කියන එක එපා වෙනවා ඉතින් අයි එපා වෙන එක වළක්ක ගන්න කොහොමද එක එක ස්වරූපෙන් ගන්නවා අපි වෙනස් කර කර එතකොට අපි ඒක රැඳිලා ඉන්නවා නැත්නම් එකම දේ එපා වෙනවා සාමාන්‍යයෙන් බලන්න ගෙදරක වුණත් එහෙමනේ. කාමරයක වුණත් එහෙම ඉන්න තැන කාමරේ පුටුවයි මේසයයි එක තැනක තියාගෙන ඉන්නවා. ටික දවසකින් අපි ඒක වෙන පැත්තකට හරවනවා. ඒ වගේ ඒ හැමදේම සම්බන්ධයෙන් මේ ඉපාවීම වළක්වන්නේ අපි ඒකේ රූපේ වෙනස් කර කර. හැබැයි ඉදා එපාම වෙලා ගියා යසකුල පුත්‍රයාට හැමදේම. පාන්දරින් පිටත් වුණා මිරිවැඩි කියලා කියන්නේ රත්තරම් සෙරප්පු. ඒ සෙරප්පු දෙකක් දාගෙන මේ සපත්තු වගේ එකක් ඒකක් දාගෙන පිටත් වුණා. මම යනවා යන්න කියලා ගෙදරින්. බුදුරජාණන් වහන්සේ දැක්ක දැන් ඔන්න අසවල් කෙනා ගෙදරින් පිටත් වුණා මේ පාරෙන් තමයි ඒ කෙනා එන්නේ. උන්වහන්සේ ගහක් යට වාඩි වෙලා හිටියා. එතකොට මේ යසකොළ පුත්‍රයා ඒ ගහ යටින් යනවා. එයා දැක්කේ නෑ බුදුරජාණන් වහන්සේ. ඊට තනියම කියුණා උපන්තුතං වතබෝ අයියෝ මට මේ ජීවිතේ හරි වදයක් නේ කියලා. හරි වදයක් නේ කියලා කියවෙනකොට ගහක් යටින් උත්තරේ එනවා. කියනවා යස මං ගත කරන ජීවිතේ නම් කිසි වදයක් නැහැ. මේක හරි සපයි කියනවා. අසලකු පුත්‍යා දකින්න මේ ශ්‍රමණයන් වහන්සේ නම ළඟට යනවා. කතා කරනවා. ඔන්න සෝවාන් මාර්ගයටපත් වෙන බුදුරජාණන් වහන්සේ සෝවාන් ඵලයටපත් වෙනවා. ධර්ම දේශනා කරනවානේ. එතකොට බලන්න මේ කාලේ හිටපු අයට පුළුවන් වුණා මේ කියනකොට මේ අවබෝධ කරගන්න. ඊට පස්සේ ඔන්න දැන් gedara කලබලයි ළමයා නැහැ. එකම පුතානේ. පුතා නැහැ. කලබල වෙලා දැන් ඉතින් අඩිපාර බැලුවා අඩිපාර ගිහලා තියෙනවා ගේට්ටුවෙන් එළියට ගිහිල්ලා ළමයා තාත්තා කිව්වා හොඳයි මම පුතා කොහොම හරි හොයාගෙන එන්නම්. ඔන්න බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ මිගදාය පැත්තට තමයි දැන් ඔන්න මේ අඩිපාර තිබුණේ. ওই අඩිපාර දිගේ ගියා මිගදායට. එතකොට යසකොල පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නවා වාඩි වෙලා. බුදුරජාන් වහන්සේට තේරුම් ගියා තා පොඩ්ඩකින් මෙයාගේ පියා මෙයා හොයාගෙන එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කළේ? මේ 이르දියක් 이르දිපාතිහාරයක් පෑවා යසකොල පුත්‍රයාව පේන්නේ නැති වෙන්න. දැන් ඔන්න තාත්තා ආවා. පුතා හොයාගෙන දැන් පුතා ළඟ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟ. නමුත් පුතාව පේන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟ මේ වාඩි වෙලා ඇහුවා ස්වාමීනි මෙතන මෙහෙට මගේ පුතා ආවද කියලා ඇහුවා. ඔන්න උන්වහන්සේ කතාවට සම්බන්ධ වුණා. ධර්මය කියන්න පටන් ගත්තා. ධර්මයේ දේශනා කරනකොට යසකල පුත්‍රයාගේ තාත්තා සෝවාන් වෙනවා. ඒක අහගෙන හිටපු යසකල පුත්‍රයා අරහත්ත්වයටපත් වෙනවා. පොඩි වෙලාවකින් දැන් බලන්න පින්වත්නි පුංචි වෙලාවකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතයක සම්පූර්ණ වෙන්නේ කොයි තරම් පින් බලයක් තියෙන්න ඕනේද එතකොට අපිටත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කර ගැනීමට උපකාරී වෙන පින් බලේ තමයි අපි මේ ඇති කරගන්න මේ මහන්සි ගන්නෙ එතකොට ඔබ මේ ධර්මයට සම්බන්ධ වෙලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට උපකාර කරන පින්බලේ ඇති කර ගැනීමෙදී ඔබට ඉස්සල්ලාම උපකාරී වන්නේ ඒ පිළිබඳව ඔබ තුල ඇති කරගන්න පැහැදීමයි. ඔබට පැහැදීමක් තියෙනවා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඊළඟට ඔබට පහදින්න ඔබේ පැහැදිලිම ඇති කරගන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරි විදියට දේශනා කරපු එකක්. සුවක්කාතයි. අක්කාත කියන්නේ පවසන ලදී. සුවක්කාත කිව්වේ ඔව් යහපත් කොට හරිය විදියට නිවැරදි ආකාරයෙන් පවසපු දෙයක්. ඒ නිවැරදි ආකාරයෙන් පවසපු දේ නිසායි අහගෙන ඉන්න කෙනාට මාර්ගඵල ලැබෙන්නේ. දැන් අපි ගත්තොත් උන්වහන්සේගේ ඉස්සල්ලාම දේශනාව මොකද්ද? ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ඒ දේශනාව නිවැරදි නැත්නම් කොහොමද මේ කවුද මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සුවන් ඉන්නේ කොහොමද ඒකේ? එතකොට අපිට පේනවා ඒ දේශනාව හරි විදිහට දේශනා කළා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ තව ධර්ම දේශනා කරන් ගියා. ගිහිලා ඒ ප්‍රශ්නමම එකතු කළා තව දේශනාවක් කළා. මොකද්ද අනාත්ම ලක්ෂණ සූත්‍රය. ඒ දේශනාව අවසන් වෙනකොට අර ප්‍රශ්නමම අරහත්ත්වයටපත් වුණා. එතකොට ඒකෙන් මොකද්ද තේරෙන්නේ? ඒ දේශනාව හරි විදියට දේශනා කළා. එතකොට උන්වහන්සේගේ දේශනා තියෙනවා බුද්ධ දේශනා තියෙනවා 18000කට වඩා. එතකොට හැම දේශනාවක්ම හරි විදියට දේශනා කළා තියෙනවා. ඒ දේශනාවලින් මාර්ගඵලලාභීමයි බිහි උනේ. එතකොට පින්වත්නි අපිටත් ඕනේ මේ ආර්ය ස්ථාංගික මාර්ගයට පැමිණෙන්න නෙමෙයිද? අපටත් ඕනේ ආර්ය ස්ථාංගික මාර්ගයට පැමිණෙන්නයි. මොකද හේතුව ආර්ය ස්ථාංගික මාර්ගයට නොපැමිණ අපට විසඳුමක් නැහැ. ඇයි විසඳුමක් නැහැ කියලා කියන්නේ ආර්ය ස්ථාංගික මාර්ගයට නොපැමිණ මේ ලෝකේ කාටවත්ම විසඳුමක් නැහැ. දෙවියන්ටත් විසඳුමක් නැහැ. මිනිස්යාටත් විසඳුමක් නැහැ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ විසඳුමක් නැති බව මෙන්න මේ විදිහට. ආර්ය ස්ථාංගික මාර්ගෙන් තොරව විසඳුමක් නැහැ කියලා. කොහොමද? සෝවාන් වෙච්ච ශ්‍රාවකෙක් ඉන්නවා හරි දුප්පත් දිලිඳු මිනිසෙක්. සක්විති රජුරු කෙනෙක් ඉන්නවා පුතඥ. ඒතර සෝවාන් වෙච්ච ශ්‍රාවකෙක් ඉන්නවා බොහොම දුප්පත් කුලිය කරගෙන හිම්මෙන් කුලී වැඩ කරගෙන වේලක් අමාරියෙන් හොයාගෙන කාලා ඉන්න. සක්විති රජුරු කෙනෙක් ඉන්නවා සක්විති සැප විඳින ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ දෙන්නම මලාට පස්සේ දෙවියන් අතර උපදිනවා. එතකොට සක්විති රජුරෝ දෙවියන් අතර උපදිනවා. අර එක වේලක් කාලා මනුස්ස ලෝකේ දුකසේ ජීවත් වෙච්ච කෙනත් දෙවියන් අතර උපදිනවා. ඊට පස්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ මහණෙනි දැන් එතකොට දෙන්නම ඉන්නේ කොහේද? දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ දිව්‍ය ආයුෂ ඉවර වෙනකොට අර දුප්පත් වෙලා මනුස්ස ලෝකෙට ඉපු එක්කෙනා දැන් දිවි ලෝකේ ඉන්නවනේ. ඒ ආවිස ඉවරනකට එයා ඒකෙන් චුත වෙලා ආයිමත් දෙවියෙක් වෙලා ඒකෙම උපදිනවා. මොකද හේතුව සෝවාන් වෙච්ච ශ්‍රාවකෙක්. අර සක්විති රජුරෝ දිව්‍යයන් දෙවිය අතර ඉපදිලා දෙවියෙක් වෙලා හිට දිවි ලෝකෙන් ආ යා චුත වුණාට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එක්කෝ යා නිරේයයි එහෙම නැත්නම් එයා තිරිසන් අපායයි. එහෙම නැත්නම් එයා පිරිතෙක් වෙයි. එහෙම නැත්නම් අසුර ලෝකෙට යයි. මොකද හේතුව එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇවිල්ලා නැහැ. එතකොට බලන්න අපට තියෙන එකම පිහිට මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම කරගැනීමෙන් මිසක් අපට මේ ලෝකේ කිසිම ආකාරයකට මේකට විසඳුමක් නැහැ. විසඳුමක් නැහැ. මේ වර්තමාන මනුස්සයන් හැටියට අපට තියෙන අභියෝග ගොඩාක් වැඩි. බුද්ධ කාලෙට වඩා. ඒ බුද්ධ කාලේ සේනා සහිත මාර්යා පරාජයට පත් කරලා මිනිස්සු හරි ප්‍රඥාවන්තයි බුදු කෙනෙක් ගිහිලා මිනිස්සුන්ට ධර්මය කියනකොට අමනුෂ්‍යයකට යාගේ හිත වහන්න බෑ සම්බුදුරජාණන් වහන්සේ ඉස්සරහ අනිවාර්යයෙන්ම අමනුෂ්‍යයම අතහැරලා යන්න ඕනේ මාර බලවේගයට බාධා කරන්න බෑ ඇයි මාර බලවේගය පෙරදිලා ඉන්නේ එතකොට සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ අතේ තමයි බලය තිබුණේ උන්වහන්සේ තමයි උන්වහන්සේගේ සම්බුදු බලය තුල පිහිටලා වැඩ කළේ එතකොට ඔක්කොම ශ්‍රවණය කරනවා. අද එහෙම නැහනේ. ලෝකේ කාම පිස්සුවෙන් එහෙන් පිස්සු වැටිලා. ඊළඟට ලෝකයේ තුල ධර්මයේ ගැන විශ්වාසයක් නැහැ. විශ්වාස කඩාගෙන වැටිලා. ඊළඟට මේ මාර්ගයේ යන්න හිත දෙන්නේ අමනුස්ස හිත වහගෙන ඉන්නවා. ඊළඟට මේ මාර්ගයේ යන්න වීරියනේ පිම්බලේ මදි. කොච්චර දේවල්ද අඩුපාඩු. අද තියෙන්නේ කටින් තමයි. මම මේක කරනවා මං කොහොම හරි කරනවා කිය කී කියනවා මිසක් කටින් ක්‍රියාවෙන් කරගන්නාද කොච්චර අමාරුද? ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ දැක්කේ නැද්ද අනාගතයේ මේ ශාසනය පිරිහෙනවා කියන එක? උන්වහන්සේ දැක්කා. අනාගතයේ මේ මිනිස්යාගේ හැකියාව නැති වෙනවා කියන එක දැක්කේ නැද්ද උන්වහන්සේ? දැක්ක. කොච්චර දැක්කද කියන්නේ එක තැනකදී එක භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ මුල් කාලේ ශික්ෂාපද පැනෙව්වේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මුල් කාලේ ශික්ෂාපද පැනෙව්වේ නැහැ. අරක කරන්න එපා මේක කරන්න එපා කියලා වදාලි නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ රහතන් වහන්සේලා රහත් වෙන පිරිස හරියට වැඩි. කියන භාග්‍යතුන් වහන්සේ දැන් වෙද්දි දැන් මේ කියන්නේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වලා අවුරුදු 30ක් වගේ ගිහිල්ලා 30 35 ගිහිල්ලා දැන් වෙද්දි භාග්‍යතුන් වහන්සේ මේ සිල්පදත් හරියට තියෙනවා. ශික්ෂාපද තියෙනවා අරක කරන්න එපා මේක කරන්න එපා මේක කරන්න එපා කියලා. නමුත් ඉස්තරතර රහත් වෙන පිරිසක් නැහැ. ඒ මොකද කියලා අහනවා. ඒතර කියනවා පග්ගුණ කියන හාමුදුරය ඇහුවේ. එතන කියනවා පග්ගුණ මේ දැන් පිරිහෙනවා කිව්වා. මේ පිරිහෙන කාලේ කිව්වා. පිරිහෙනකොට මේ ධර්මය අවබෝධ වෙන්න පිරිස නෑ කිව්වා. අඩු වෙනවා කිව්වා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිද්දී බොහෝම සුළු කාලයයි ධර්මයේ අවබෝධ කරන පිරිස හිටියේ. ඊට පස්සේ ධර්මය අවබෝධ කර අවබෝධ කරන පිරිස අඩු වෙලා ගියා. එතකොට මේ මොකද්ද පිරීම? දේශනාවේ තියෙනවා. ඒ මොකද්ද? උන්වහන්සේ කියන එක තනක ඒතු විඤ්ඤූ පුරිසෝ අසට්ඨෝ අමායාවි කට්ට නැති මායා නැති බුද්ධිමත් කෙනෙක් මා ළඟට එන්න කවුරු කෙනෙක් දෙන්න කියන්නේ මොනෝ නැතිද කට්ට නැති මායා නැති බුද්ධිමත් කෙනෙක් මගේ ළඟට එන්න ආන් අනුශාසාමි මං අනුශාසනා කරන්නම් කියනවා. එතකොට කට්ට නැති බුද්ධිමත් කෙනෙක් මගේ ළඟට එන්න මම කියා දෙන්නම් කියනවා. එහෙනම් පිරිනවා කියන්නේ මොකද්ද? කට්ටකම වැඩි වෙනවා. මායා වැඩි වෙනවා. බුද්ධිය හීන වෙනවා. අද මේව නැද්ද? අද මේවා තමයි ලෝකේ තියෙන්නේ. එතකොට මේ බුද්ධිය හීන වුණාම එයාට දුර්වල වෙනවා සිහිය. සිහිය දුර්වල වෙනවා, වීරිය දුර්වල වෙනවා. වීරිය කියන්නේ මොකද්ද පින්වත්නි? උපන්නානං යම් අකුසලයක් ඒක අඳුනාගෙන සැනකින් ප්‍රහාණය කරනවා. මොනවද අකුසල? ලෝභ, ද්වේෂ, මෝහ. මේවා හටගත්තනම් එයා ඒක දුරු කරනවා. ඊළඟට තව තමා තුළ ලෝභ දේශම හටගන්න දෙන්නේ නැහැ. ඒකත් වීරිය. ඊළඟට නූපන් කුසල් උපදවා ගන්නවා. මොනවද? අලෝභ, ආද්වේෂ, අමෝහ. ඒ කියන්නේ දැන් තරහ වෙනුවට යා මෛත්‍රී උපදවා ගන්නවා. ලෝභකම වෙනුවට අලෝභය උපදවා ගන්නවා. මෝහකම වෙනුවට ප්‍රඥාව උපදවා ගන්නවා. ඒක දියුණු කර ගන්නවා. මේකදි මේ ඔක්කොම කරන්නේ මොකෙන්ද? වීරියෙන්. ආන්ගේ වීරිය නැතු යනවා. එතකොට අද බලන්න පින්වත්නි මිනිස්යාට ඒ වීරිය නැහැ අද. ඒකට කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ සම්මා වායාම. යා නිවන් මඟ පිණිස පවතින වීරිය. ඒක අද ඇති කරගන්න මිනිස්සුන්ට අමාරුයි. එතකොට සම්මා සති නිවන් මඟ පිණිස පවතින සිහිය ඒ සම්මා වායාම සම්මා සති එකට තියෙන්නේ නේ ඒ කියන්නේ දැන් එයා වීරියෙන් තමයි සිහිය පිටවන්න තියෙන්නේ වීරියෙන් සිහිය පිටවගෙන තමයි සමාධිය ඇති වෙන්නේ ඒ චිත්තේ සිත විසිරෙන්නේ නැතුව පවත්තනකට තමයි එයාට අකුසලයන්ගෙන් සිත බේරා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඒකට උපකාරී වෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කිව්වේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. එහෙම නැත්නම් අපි කිව්වොත් නිවන් මඟ පිණිස පවතින දැක්ම. කුමක් පිණිස පවතින දැක්මද? නිවන් මඟ පිණිස පවතින දැක්ම. එතකොට මේ දැක්ම තමයි උපකාරී වෙන්නේ යාට. දැන් පින්වත්නි අමාරුවෙන් හරි අපි මේක පුරුදු කළොත් අපි මේ මාර්ගයට යන්න අඩු ගානේ මේ ලැබෙන ලැබිච්ච මනුස්ස ජීවිතේ අපිට පුළුවන්කමක් ඇති කරගත්තොත් නේ එතකොට අපිට පීඩක් නැද්ද මේ ගෞතම බුද්ධ ශාසනේ පීඩක් තියෙන බැරි වෙලාවත් අපි මරණයටපත් වෙලා බුදුරජාණන් වහන්සේ කාලෙත් මැරිච්ච අය උපන්නනේ උන්වහන්සේ කාලෙත් මැරිච්ච අය උපන්නා තිරිසන් ලෝකේ උන්වහන්සේගේ කාලේ අර තෝදෙය වගේ අය තිරිසන් ලෝකේ උපන්නා. අපි දන්නවද අපේ ඥාතියින් මැරිලා මෙලහට තිරිසන් ලෝකේ කොච්චර ඇද්ද? අපිට හිතන්න බෑ වෙන විදිය. ඒකයි. ඊළඟට අපේ ඥාතියින් මැරිලා පෙරේති වෙලා කොච්චර ඇද්ද? නිරේ කොච්චර ඇද්ද? මේ නිසා ඒ ඊළඟට මේ සංසාරේ කෙලවරක් නැතුව වෛර බඳගත්තු අය කොච්චරද අපේ පස්සෙන් වැටිලා අපිට පේනවෑනේ පේන්නේ ඉතින් මේ නිසා අපට තියෙන එකම පිළිසරණ එකම පිහිට තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න පුරුදු වීම. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේකෙදි අපිට අවබෝධ කරගන්න කියනවා මේකේ දුකක් තියෙනවා කියලා. මේකේ දුකක් තියෙනවා කියලා. එතකොට ඒ දුක කියන එක අපිට තේරුණොත් තමයි දුකෙන් නිදහස් වෙන්න යා කල්පනා කරන්නේ. දුක තේරෙන්නේ නැත්නම් කල්පනා කරන්නේ නැහැ. දැන් ඕනම දෙයක් එහෙමනේ නේ. දැන් කියමු මේ පළාතේ අපි ඔබට මතකනේ මේ LTT ත්‍රස්වාදී කාලේ මේ පළාතේ මිනිස්සු බයෙන්නේ හිටියේ. එතකොට ඒ ඒ ගැන තේරිමක් තිබුණොත් තමයි යා ඒකෙන් බේරෙන්න මහන්සි ගන්නේ. තේරුමක් තිබුණ නැත්තම් මොකද වෙන්නේ? ඒකට ගොදුරු වෙනවනේ. එකෙන් බේරෙන්න බෑ. ඒ වගේ මේ සතර අපාය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ගැන විශ්වාසය තිබ්බොත් තමයි එයා සතර අපාය මිදෙන මාර්ගයට කැමති වෙන්නේ. ඒ විශ්වාසය නැත්තම් එයා මොකද්ද කියන්නේ? මං යන්නම් කියවන අපායට. එහෙම කියන්නේ නැද්ද? ඉන්නවා. එක දවසක් එක නෝන කෙනෙක් තවත් මොකද්ද කාරණයකට වෛර බඳන් හිටියා. මං කෝ වෛර බඳගෙන ඉන්න එපා නෝන. ඔය වෛරය අතාරින්න මේ ඔහොම තියාගෙන හිටියොත් නම් අපාය තමයි. මා එක කියනවා. එතකොට කමන්නේ හැවදනේ නම් මං ගියා යන්න අපාය කිව්වා. දැන් මං කෝ එහෙම කියන්න එපා. මෙච්චර ධර්මයක් තියෙද්දි අපායන් ලෑස්ති වෙන නම් මේ ධර්මය ඕනේ. ඒ ඒ ඒ තරහ අතාරින්න කිව්වා. එතකොට යා තරහ අතාරින්න කැමති නෑ. අපායන්න කැමතියි. එතකොට අපිට තේරෙන්නේ මොකද්ද මේකෙන්? අපාය ගැන විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසයක් තිබ්බනම් ඒක ඒ දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා මහණෙනි මම මේ දේවදූතයන් මම මේ නිරේගන විස්තරේ කාගෙන්වත් අහලා කියනවා නොවේ මම මේ දැක්කා කියනවා මේ වගේ උපතක් තියෙනවා මම දැක්කා කියනවා ඒ කියන්නේ ගින්දර ගොඩක ජීවත් වෙන සත්වයන් ඉන්නවා කියලා මම මගේ බුදු ඇසින් දැක්ක මං ඒකයි යන්න එපා කියන්නේ මේ පව් කරන්න එපා කියන්නේ ඒකයි කියනවා. ප්‍රේත ලෝකේ ඉපදලා ඉන්නවා දැක්ක කියනවා. දැන් එක තැනක තියෙනවා. ඒ ප්‍රේත දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර ප්‍රේතයෝ ඉඳලා තියෙනවා ගව් ගණන් දිග ශරීර තියෙන. ආනන්ද මේ මුගලන් හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොග්ගල්ලාන මම මේ ප්‍රේතයව දැක්කා. මං අනිත්‍යයට කිව්වේ නෑ ඒක විශ්වාස කරන එකක් නෑ කියලා. නමුත් දැන් ඔබ දැක්ක නිසා මම කියන්නේ ওই ওই පෙරේතය මට කලින් හම්බ වුණා කිව්වා. එතකොට උන්වහන්සේ දැකලා තියෙනවා පෙරේතේ ගව් ගානක් දිග ශරීරයක් තියෙන. අර පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ මේ කුටිය ගිනි තියලා. පෙරේතාත්මි ඉපදලා. එතකොට මේ ඒ දැකලා තියෙනවා. නමුත් උන්වහන්සේ ඒක දේශනා කළා. ඒක කියලා නෑ අනිත්‍යයට. මොකද හේතුව ඒක කිව්වොත් එම ඔය කටින් හදලා කිව්වත් දන්නේ නැහැ කියලා කියයි කියලා. ඒ බුදු කෙනෙක් කටින් හදලා කියන්නේ නෑනේ. එතකොට බලන්න පින්වත්නි මේ අපිට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට උපකාර වෙන ප්‍රධාන දෙයක් තමයි ඉදීම දුකයි කියලා ඇති කරගන්න තේරුම් ගැනීම. એટલે උපදිනවනේ කියන්නේ නිරේ. උපදිනවා තිරිසං අපායේ. උපදිනවා പ്രേත ලෝකේ. උපදිනවා අසුර ලෝකේ. උපදිනවා මනුස්ස ලෝකේ. ඒ වගේම දිව්‍ය ලෝකේ. කොහේ උපන්නත් ඔබට දැන් මේ මනුස්ස ලෝකේ ඉපදිලා ඔබට තේරෙන්නේ නැද්ද මේ ජීවිතේ සම්පූර්ණ නෑ කියන එක? මේ ජීවිතේ මොනවා ලැබුණත් අසම්පූර්ණයි. සම්පූර්ණ වෙන්නේ නෑ. ඉතින් මේක කවදාවත්ම සම්පූර්ණ වෙන්නේ නැහැ. යම් දවසක මේක අවබෝධ කරනකම්ම මේ ජීවිතයේ මේ අසම්පූර්ණකම තියෙනවා. දැන් මේක අසම්පූර්ණ නිසා තමයි අපි මේකේ කවදාවත් තෘප්තියකටපත් වෙන්නේ නැත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිසයන් මැරෙන්නේ තෘප්තිමත් වෙලා නෙමෙයි කියනවා. තෘප්තියටපත් නොවි කියන මිනිසයා මැරෙන්නේ. එතකොට මේ තෘප්තියටපත් නොවි මැරෙන මානසිකත්වයකින් යුක්තව තමයි මේ සත්වයාට ජීවත් වෙන්නලා තියෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරන එක අවබෝධ කරගන්න ඕනේ කියන විදිහ. එතකොට එහෙම ජීවත් වෙද්දි මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් වයසට යනවා. මේ වයසට යනවා කියන එක මේ කී කී වයසට යන්නේ නැහැ නේ කවුරුවත්. දැන් ඔයාට දැන් මෙච්චරයි මෙච්චරයි කී කී කවුරුවත් කියන්නේ නැහැ. තමන්ම දන්නේ තමන් තරුණ වයස පහු කරගෙන යනකම්. තමන්ම දන්නේ තමන් මධ්‍යම වයස පහු කරගෙන යනකම්. තමන්ම දන්නේ තමන් හොඳටම මහලු වෙනකම්. තමන්ම දන්නේ තමන් මැරිලා යනකම්. එහෙම තමයි මේ මේ ජීවිතය එදිලා තියෙන්නේ. නමුත් මේක අපිට වැහිලා තියෙන්නේ මොකද අපි ලොකු බලාපොරොත්තුවක වෙනම ලෝකයක අපි ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක අවබෝධ කරගන්න කියනවා. මේකේ සාමාන්‍ය ලෝකයේ තුල තියෙන පින්වත්නි දැන් බලන්න හිතලා මේ මිනිස්සයා දුක් විඳින්නේ කරුණු තුනක් නිසා. එකක් තමයි රාගයෙන් හටගත්තු ප්‍රශ්න. අනිත් එක ද්වේෂයෙන් හටගත්තු ප්‍රශ්න. අනිත් එක මෝහයෙන් හටගත්තු ප්‍රශ්න. හොඳට බලන්න ලෝකේ ප්‍රශ්න කියලා දෙයක් තියෙනවා නම් ඒ මේ තුنين හටගත්තුවා. එක්ක රාගය නිසා ඇතිවෙච්ච අර්බුදයක් තියෙනවා. ලෝකේ තියෙන්නේ. විසඳන්න කියලා කවුරු හරි කතා කරනවා නම් ප්‍රශ්න කියලා જાතියක්, අර්බුද කියලා જાතියක්, එක්ක ඒකට මුල් වෙලා තියෙන මොකද්ද? රාගය. එහෙම නැත්තම් මුල් වෙලා තියෙන මොකද්ද? ද්වේෂය. එහෙම නැත්තම් මුල් වෙලා තියෙන මොකද්ද? මෝහය. ඒතර යම් තැනක රාග දේශ මොහ නැද්ද? එතන ප්‍රශ්න නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දුක හටගන්න හේතුව මේවා කියනවා. මේ රාග දේශ මොහ තමයි දුක හටගන්න හේතු වෙන්නේ. ඉතින් මේ නිසා කෙලවරක් නැතුව මේ සත්‍යයා මේ දුකේ පැටලි පැටලි යනවා. මේ ළඟදී මගේ ළඟට ආවා දුවක්. පොඩි දරුවෙක් එක්ක. එයයි මහත්තයයි. දුවමට ඇවිල්ලා කිව්වා මෙහෙම ස්වාමීනි මගේ ඇඟට අම්මා වැහිලා බහිනවා. මේක ගැන මට තේරෙන්නේ නැහැ විස්තරේ. හැබැයි අම්මා නම් නරක කෙනෙක් නෙමෙයි කිව්වා. ඉතින් මං කිව්වා එහෙනම් අම්මට එහෙනම් ඇඟට එන්න කියන්න බලන්න මම පොඩ්ඩක් පිරිත් කියන්නම් කියලා පිරිත් කියන එකට අම්මා ඇඟට ආවේශ වුණා. මේ ඔළුව හොල්ලලා දැඟලිලි මුකුත් නැහැ. ඊට පස්සේ අම්මා මේ හොඳට කතා කරන්න ගත්ත මාත් එක්ක මට කිව්වා මේ කතා කරන මේ දූගේ අම්මා. ඉතින් මං කිව්වා අම්මා කියන්න විස්තරේ කියලා. ඉතින් මේ අනේ මේ මේ දරුවා ඉපදුනාට පස්සේ මට මේ ළමයා දකින්න හම්බුන්නේ මගේ දෙමව්පිය මේ ළමයා හැංගුවා. හංගලා කිව්වා ළමයා මලා කියලා. මොකද මේ ළමයා හම්බ වෙනකොට මේ අම්මට වයස අවුරුදු 16යි. මේ ළමයා ලැබිලා තියෙන්නේ නීත්‍යානුකූල ක්‍රමයකට නෙවෙයි. තාත්තා කෙනෙක් නැතිව. ඊට පස්සේ දෙමාපිය විරුද්ධ වෙලා මේකට. එතකොට ළමයාව දැන් ඔනේ ඉපදුනා දුව පොඩි දුවක් දුව ඉපදුනා මේ ගැන අම්මට ළමයා මලා කිව්වා මේකට මෙයාට මහා ශෝකයක් ඇති වුණා ඒ ශෝකෙම්ම එයා දවසකින් මැරිලා එතකොට ඒ අම්මා මැරුණ වයස 16 දී ඉතින් මං ඇවි ඊට පස්සේ මැරිලා කොහෙද ගියේ කියලා අනේ ස්වාමීනි මම මැරිලා නිරේ ගියේ කිව්වා අයි නිරේ ගියේ අනේ මනුස්ස ලෝකෙදී මට හරියට වැරදි සිද්ධ වුණා කිව්වා දැන් බලන්නකො තුන් අවුරුදු 16 වෙනකටත් වැරදි සිද්ධ වෙලානේ ගොඩක්. ඊට පස්සේ නිරේ ගියා කිව්වා. ඊට පස්සේ මං ඇහුවා දැන් ඉන්නේ කොහෙද? අනේ ස්වාමීනි මං දැන් නම් ඉන්නේ දිව්‍ය ලෝකෙ කිව්වා. මං ඔය නිරේ ගිහිල්ලා ඔයා දිව්‍ය ලෝකෙට ආවේ කොහොමද කියලා. අනේ ස්වාමීනි මම දන්නෙත් නෑ. මම මේ නිරේ විදෝලා විදෝලා ඉන්නකොට කවුද කෙනෙක් මාව එකපාරට උඩට ඇද්දා කිව්වා. ඇදලා දැන් ඔබ දෙවියන් අතට ඵලයන් කිව්වා. ඊට පස්සේ මම දෙවියන් අතර දෙවි කෙනෙක් වෙලා උපන්නා කිව්වා. මම දැන් මොකද්ද කරන්නේ? අනේ ස්වාමීනි දැන් මම මේ පොඩ පොඩ පින්දහම් කරනවා. මට ලොකු බලයක් නැහැ. දැන් මේ දිෂ්ටිය කියන්නේ. ලොකු බලයක් නැහැ. මම තමයි මේ දුව ආරක්ෂා කරන්නේ. අර එයාගේ දුව ආරක්ෂා කරනවා. ඒ දුවට කියනවා පුතෙක් ඉන්නවා. අවුරුදු දෙකක පුතෙක්. හරි දඟ ළමෙක්. මට කියනවා බලන්න මේ ස්වාමීනි මේ පුතා දිහා මේ පුතා ගිය ආත්මේ මෙයාගේ සැමියා. ඒ කොහොමද මේ කලින් ආත්මේ මේ දුවව ගහලා මැරුවා එයාගේ ස්වාමියා. ඊට පස්සේ ඒ ස්වාමියා අවසාන කාලේ හරියට දුක් විඳලා තමන්ගේ බිරිඳ සිහි කර කර අඬලා තියෙනවා. අඬලා කල්පනා කරලා තියෙනවා අනේ රත්තරන් වගේ ගෑණියෙක් කෙනෙක් මං ගහලා මැරුවා. මම අඩු ගානේ දරුවෙක් වෙලාවත් මගේ බිරිඳ ළඟ මං උපදින්න ඕනේ කියලා ඒ පැතුම නිසා දැන් මේ දරුවා වෙලා උපන්න මේ ගිය ආත්ම ස්වාමියා කිව්වා. සංසාර දෝෂයක් නිසා මෙයා මේ ළමයා ආයිමත් මේ ආත්ම මේ අම්මට වද දෙනවා කිව්වා. එතකොට බලන්න මේ ඔක්කොම යන්නේ සංසාර දෝෂ නේද? සංසාරේ දෝෂය. ඉතින් මම මේ මේ දරුවට දැන් මොකද කරන්න කියලා ඔයාගේ දුව දුවට අසනීප. දැන් මම මොකද කරන්නේ? අනේ හාමුදුරනේ මෙයාට ආවිස නැහැ තව අවුරුදු 4යි තියෙන්නේ කිව්වා. දුවට. දැන් මේ මාත් එක්ක කතා කරනට අවුරුදු 22ක 23ක මම අම්මා කෙනෙක්. ඊරිස මං අවුරුද්ද ආවිස දික් කරගන්න ක්‍රමයක් නැද්ද මෙයාට කියලා. ධර්මයේ හැසිරෙන වරාණේ හාමුදුරනේ මම නම් මොකක්වත් දන්නේ නැහැ කිව්වා. එතකොට බලන්න ඉවරයක් නැහැ. මේ අනාගතයේ තියෙන දුක් ගැන නම් චතුරාරි සත්‍ය අවබෝධ කරන තුරු මේක ඉවරයක් නැහැ. ඉවරයක් වෙන්නේ නැහැ. කාටවත් හිතාමතා ඉවර කරන්නත් බෑ ආර්ය ස්ථාගික මාර්ගයෙන් තොරව. එතකොට මේ නිසා දැන් මා හිතන්නේ අපි හරිය විදිහට ධර්මයේ තේරුම් ගත්තොත් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ඇටියට අපි දකින්න ඕනේ මේ සතර අපායේ උපදින්න සිද්ධ වීමයි. අනිත් ප්‍රශ්න ඔක්කොම අපි ප්‍රශ්න නෙවෙයි. ලොකුම ප්‍රශ්නේ මොකද්ද? සතර අපාය උපදින්න සිද්ධ වීම. දැන් අපි මේ වෙද්දී ඉන්නේ සතර අපායෙන් බේරිලා. දැන් මනුස්ස ජීවිතේ වටින්න ඕන උතනයි. දැන් අපි සතර අපායෙන් අත් මිදලා ඉන්නේ. හැබැයි මේ දැන් මේ අවස්ථාවෙන් අපි ප්‍රයෝජනෙ ගත්තේ නැත්නම් අපි මරණයටපත් වුනහම උපත කරා අපිව ගෙනියන්නේ කවුද? කර්මයයි. කර්මය මේක ගෙනියන්නේ. ඒ කියන්නේ දැන් අපි මරුණාට පස්සේ මරණ මරණයටපත් වෙද්දී චුත වෙන්නේ මොකද්ද? විඥානේනේ. විඥානේ චුත වෙන්නේ ආශිපාවෙන්ද නෙවෙයි. චුත වෙන්නේ මොකේදද? උපදින්න. විඥානේ චුත වෙන්නේ උපතක් කරා යන්නයි. එතකොට උපත උපත හදන්නේ කවුද? කර්ම විපාකය. කර්ම විපාකය තමයි උපත හදන්නේ. එතකොට දැන් මේ මනුස්ස ලෝකේ අපි උපත හැදුවේ කවුද? ඒත් කර්ම විපාකේමයි. එතකොට මේ මනුස්ස ලෝකේ අපි අපේ මේ ජීවිතේ ඊළඟ ජීවිතයට සූදානම් කරගත්තේ නැත්නම් අපිට ලොකු කරදරයකට භාජනය වෙන්න වෙනවා. මොකද අපි දන්නේ නැහැ අපිට මුණ දෙන්න තියෙන ප්‍රශ්න මොනවද කියලා නේ. බලන්න ඔබට මම ඔබට හොඳ එකක් කියන්නම් උදාහරණයක්. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ පවුල සම්බන්ධයෙන්. උන්වහන්සේගේ පියා කවුද? සුද්ධෝදන රජුරෝ. ඒ සුද්ධෝදන රජුරන්ගේ බිසව කවුද? මහා මායා. එතකොට මහා මායා බිසවුන් වහන්සේගේ කුසේ පිළිසිඳගත්තේ කවුද? සිද්ධාර්ථ කුමාරයා. ඒතර සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා දවස් 7න් මහා මායා දේවිය කලුරිය කළා. අභාවයටපත් වුණා, මැරුණා. ඊට පස්සේ සුද්ධෝදන රජුරන්ගේ බිස වුණේ කවුද? මහමායා බිසවගේ නංගි. ඒ කවුද? ඔව් මහා ප්‍රජාපති ගෝතමී. මහා ප්‍රජාපති ගෝතමීට දරුවෝ දෙන්නෙක් ලැබුණා. කවුද? නන්ද කුමාරයා නන්දා කුමරිය. එතකොට බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා විවාහ වුණා යසෝදරත් එක්ක. මේ දෙන්න නිසා එක දරුවෙක් ලැබුණා. කවුද? රාහුල. දැන් වයස 29 දී සිද්ධාර්ථ කුමාරයා ගිහි ජීවිතය අත්හැරියා. අත්හැරලා සම්බුද්ධත්වයට පත් වුණා. සම්බුද්ධත්වයට පත් වෙලා ආපසු වැඩියා කිඹුල්වත් නුවරට. උන දැන් ධර්මයේ ඇහුවා. අහලා සුද්ධෝදන රජුරෝ මාර්ගඵල ලැබලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා පිරිනුවම් පෑවා. උන් දැන් සුද්ධෝදන රජුරෝ නෑ. එතකොට රාහුල කුමාරයා පැවිදි වුණා. ඔන්න එයාත් නෑ පවුලේ දැන්. නන්ද කුමාරයා පැවිදි වුණා. දැන් නන්ද කුමාර දැන් රජ පවුලේ හිස්සේ නෑ මේ කියන්නේ. නන්ද කුමාරයාත් පැවිදි වුණා. ඊට පස්සේ ප්‍රජාපති යසෝදරා මේ කුමාරිකාවරුත් පැවිදි වුණා. දැන් රජ පවුලේ හිස්. ඊට පස්සේ රජ වුණේ කවුද? සුද්ධෝදන රජුගේ මල්ලි කෙනෙක් හිටියා අමිතෝදන කියලා. ඒ එයාගේ පුතෙක් හිටියා මහානාම ශාක්‍ය. එතකොට බුදුරජාණන් වහන්සේට පිරිනවන් පාන්න සුළු කාලයකට කලින් මුළු ශාක්‍ය වංශයම විනාශ කළා කවුද? විදුඩව. විදුඩව කියන්නේ ප්‍රභාකරන් වගේ කෙනෙක්. මුළු ශාක්‍ය වංශයම විනාශ කළා. ඊට පස්සේ බලන්න මේ සිද්ධි බුදුරජාණන් වහන්සේ මේ වගේ සිද්ධි ගැන කොච්චර අවබෝධයෙන් ඉන්නේ නැද්ද කියලා කිඹුල්ලත් පුරයට උන්වහන්සේ වැඩම කළා. උන්වහන්සේ වඩින්න ලෑස්ති වෙද්දී මහානාම ශාක්‍යයා ඒ ශාක්‍ය රජුරු දැන් බුදුරජාන් වහන්සේට කියනවා දැන් භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. දැන් අපි කොහොමද මේ භාග්‍යවතුන් වහන්සේ ගියාට වැඩියට පස්සේ අපි ධර්ම සීකරන්න කොහොමද කියලා අහනවා. එතකොට කියනවා මහානාම එහෙනම් ඔබ නිතර නිතර කරුණු හයක් සීකරන්න කිව්වා. කරුණු කීයක්ද? හයක්. සීකරන්න කිව්ව බුදුරජාණන් වහන්සේ ගැන බුද්ධානුස්සති. සීකරන්න කිව්ව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන ධම්මානුස්සති. සීකරන්න කිව්ව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන සංඝානුස්සති. සීකරන්න කිව්ව තමන් ආරක්ෂා කරන සීලය ගැන සීලානුස්සති. සීකරන්න කිව්ව තමන් දෙන දානමාන ගැන චාගානුස්සති. සිහි කරන්න කිව්වා දෙවිවරු ගැන. දේවතානුස්සති. ඇයි මේ දේවතානුස්සතිය සිහි කරන්න කිව්වේ? ඇයි යා බුදුරජාණන් වහන්සේ දැක්කා manuss ලෝකේ බැරි කොටස් බැරි තැන ඊළඟට ධර්මය ආબોධ කරන්න පුළුවන් තැන මොකද්ද? දිව්‍ය ලෝකෙට පිටත් කරන්නයි ශ්‍රාවකයාව. එහෙමනම් පින්වත්නි අපටත් තියෙන ඔච්චරයි විසඳුම. මනුස්ස ලෝකේ නම් ධර්මය අවබෝධ කරන්න අහලකවත් ඉඩක් නැති බව 100ට කෝටියක් පැහැදිලි. මනුස්ස ලෝකේ එක්කෙනෙක් ධර්මය අවබෝධ කරන හදනකට 10 දෙනෙක් ඇනුම්පද කියනවා. එක්කෙනෙක් ධර්මයේ තේරුම් ගන්න හදනකට 10 දෙනෙක් වලකපනවා. ඕවා කොහේ කරන්නද කියලා අහනවා. එහෙන් තමන්ගේම කර්ම විපාක තමන්ට බාධා කරනවා. ඉතින් මේ වගේ තියෙද්දි පිං රැස් කරගෙන දෙවියන් අතරට යහගත්තොත් ඔන්න ආයමත් අවස්ථාවක් ලැබෙනවා. හැබැයි ඒක තියෙන්නේ මේ මනුස්ස ජීවිතය හරියට පාවිච්චි වුණොත් විතරයි. මේ මනුස්ස ජීවිතේ පිරිහිලා සතර අපායට වැටුණොත් ආයි මනුස්ස ලෝකෙට අපි කවදා එයිද අපි වෙනකට මොන જાති ආගම් තියෙයිද අපි මොකක් අදහන්න පටන් ගනීද අපිට මොනවා වෙයිද අපි කවුරුවත් දන්නේ නැහැ. දැන් මේ වෙද්දී අපි හිතාගෙන හිටපු දේවල් නෙවෙයි නේද අපිට උනේ. අපි කවුරුවත් සැලසුම් කරපු විදිහට නෙමෙයි ජීවිතේ සිද්ධ වෙන්නේ. අපි කවුරුවත් අපේ සැලැස්ම හදාගෙන මම මෙහෙම කරනවා මෙහෙම කරනවා මම මේ මානසිකදී මේ තත්ත්වරිනවා මම මෙහෙම කරනවා මං ඊළඟට මේ විදිහට යනවා කියලා එහෙම අපි හිතන විදිහට නෙමෙයි වෙන්නේ. එතකොට අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මොකද්ද? මේ ජීවිතෙත් අපි හිතන විදිහට වෙන්නේ නැත්තම් අපි අනාගතයේ මනුස්ස ලෝකෙ ඇවිල්ලා ධර්මය අවබෝධ කරන මාර්ගයක් ගැන සිටීම අපිට කවදාවත් ලං වෙන්න බැරි සිහිනයක්. හැබැයි පින්වත්නි මේ ජීවිතේ සැලසුම හදා ගන්න ඕනේ ඊළඟ ජීවිතේ දෙවියන් අතරට ගිහිල්ලා ධර්මය අවබෝධ කරන්න. මොකද මේ ජීවිතේ ධර්මය අවබෝධ කරන චරිතයක් හදා ගන්න ඕනේ. ධර්මය අවබෝධ කරන චරිතයක් ජීවිතේ පිහිටුවා ගන්න ඕනේ. මේ ජීවිතය තුළ. ඒ කියන්නේ අපි මේ අනුන්ට අනුන්ගේ ඇද හොය හොය අනුන්ට බැන බැන අනුන්ට ගරහ ගරහ අපිට ධර්මය අවබෝධ කරන චරිතයක් ලැබෙයිද? කවදාවත් ලැබෙන්නේ නැහැ. හැබැයි පාඩුවේ තමන්ගේ පාඩුවේ මේ යහපත් ගුණධර්ම පුරුදු කරගන්න කෙනෙක් කල්පනා කළොත් අන්න යාටනම් අවස්ථාවක් තියේවි. ඒක තියාගේ පින අනුවයි තියෙන්නේ. අපිට ඒක කියන්න තියෙන්නේ යාගේ කුමක් අනුවද තියෙන්නේ? පින අනුව තියෙන්නේ. පින තමයි මේකට උදව් කරන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපිට අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි අපි විශාල පැහැදීමක් ඇති කරගන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි ලොකු විශ්වාසයක් ඇති කරගන්න ඕනේ දැන් මම කියන්නේ ඔබට මතකද මේ ලෝක සත්‍ය දුක් විඳින්නේ රාගයත්, ద్వේෂයත්, මෝහයත් නිසා. නිවන කියන්නේ මොකද්ද? යම් තැනක රාගේ නැද්ද? යම් සිතක රාගේ නැද්ද? යම් සිතක ද්වේෂේ නැද්ද? යම් සිතක මෝහේ නැද්ද? නිවන. නිවන කියන්නේ මොකද්ද එතකොට? රාගයත්, ද්වේෂයත්, මෝහයත් නැති ස්වභාවය. එතකොට රාගයත් ද්වේෂයත් මෝහයත් නැති වෙලා යන්නේ මොකෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කිරීමෙන්. වෙන ක්‍රමයක් නැහැ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්න ඕනේ අවබෝධයකින්. ඒ කියන්නේ දැන් මේ අපි ඉපදී ඉපදී මෙරි මෙරි යන්නේ ආත්මයක් තිබිලා නෙවෙයි. ඒ කියන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ චූටි මේ පුංචි මුං ඇටයක් විතර චූටි ගොම කෑල්ලක් උන්වහන්සේ වැඩ හිටියේ තැන තිබිලා උන්වහන්සේ ගොම කෑල්ල අතර ගත්තා. ඇඟිලි දෙකට ගත්තා. අරගෙන උන්වහන්සේ අල්ලලා භික්ෂුන් වහන්සේලාගේ ගහනවා මහණෙනි ඔබට පේනවද මේ ගොම කෑල්ල? පේනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ තරම්වත් ආත්මයක් මේ කයිත් නැහැ හිතෙත් නැහැ කිව්වා. මොකක්ද උන්වහන්සේ දේශනා කළේ මේ චූටි ගොම කෑල්ල තරම්වත් ආත්මයක් මේ කයෙත් නෑ සිතෙත් නෑ. ඊට පස්සේ දේශනා කරනවා මහණෙනි මේ තරම් චුට්ටක් හරි තිබ්බනම් ස්ථිර උදයක් අපිට ලෝකේ කවදාවත් මේකෙන් නිදහස් වෙන්න බෑ කිව්වා. ඒ ස්ථිර දෙයක් තියෙනවනේ. ස්ථිර දෙයක් නැති නිසා මහණෙනි මේ තරම් අධ්‍යයක් නැති නිසා අපිට මේකෙන් නිදහස් වෙන්න පුළුවන් කිව්වා. ඇයි පුළුවන්? හේතුවක් නිසා නම් හැදෙන්නේ හේතුව නැති වුනහම නැති වෙනවා. අර ස්ථිර වූ කිසි දෙයක් නැති නිසා. එතකොට මේ මේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක අපි මොළෙන් නුවණින් තමයි අවබෝධ කරන්න තියෙන්නේ. මේ නුවණ කියන්නේ හරි පුදුම එකක්. හරිම පුදුම එකක්. ඒ කියන්නේ මට හම්බ වුණා මේ පසුගිය දවස්වල තවත් ළමෙක් දිස්තියක් තියෙනවා. මේ ළමයාට ඒ බැල්ම හෙල්ලනවා එයාගේ ආත්මභාව හතකට කලින් හප්පච්චි විලා හිටපු එක්කෙනා. එයාගේ ආත්මභාව හතකට කලින් මෙයා ඉන්දියාවේ. එතකොට ඉන්දියාවේ කෝවිලක් බාර හිටපු සාමි කෙනෙක්. කවුද යප්පච්චි? එයාගේ පුතා වෙලා හිටපු එක්කෙනා තමයි මෙයා මේ මේ ආත්මේ ලංකාවේ ඉපදිලා ඉන්න පිරිමි ළමයා. එතකොට මේ ඒ ඒ ඉන්දියාවේ ඒ කාලේ තිබුණ බාල විවාහ. බාල විවාහ කියන්නේ පොඩි ළමයිව බඳලා දෙනවා. අදත් තියෙනවනේ බාල විවාහ ඉන්දියාවේ. පොඩි ළමයිව බඳලා දෙනවා. සමහරට පුතාට වයස අවුරුදු 13යි, දුවට වයස 10යි. බඳලා දෙනවා. එතකොට මේ ඊළඟට තියෙනවා බාල විවාහ වගේම මේ ඇවැස්ස විවාහ. එතකොට මේකෙදි මේ මේ අර පූසාරිගේ නෝන මැරුණා. මරුණ ඊපස්සේ උන ළමයා පොඩි දැන් තාත්තා තමයි ළමයා හදාගෙන ඉන්නේ. එතකොට නෝනගේ මල්ලි කල්පනා කරලා තියෙනවා මේ මේ මේ ළමයාට මේ මල්ලිගේ දුව බඳලා දෙන්න. මේකට තාත්තා කැමති වුණේ නැහැ. දැන් තාත්තා කැමති වෙන්නේ නැති උනේ තාත්තට බල කරද්දි තාත්තා මොකද කළේ මන්තර මතුරුලා අර මිනිස්සයා මැරෙව්වා. එයා තේරුම් ගත්ත මේ මම මැරුණේ අසවලා කරපු කොඩිවිනි. වෛර බැඳගෙන මැරුණ මැරිලා එයා මලයකෙක් වුණා. එතකොට දැන් ආර්යා පූජාවල් දීටි මැරුණා එයා භූතයෙක් වුණා. එතකොට දැන් මේ ළමයාගේ තාත්තා කවුද වුනේ? භූතියා වුණා. තා එයාගේ නෝනාගේ මල්ලි කවුද වුනේ? මලයකා වුණා. දැන් මලයකා පන්නනවා භූතියා පස්සෙන්. භූතයා පන්නනවා දරුවා පස්සෙන්. මේ ජීවිතේදී මේ දරුවෝ හොයාගෙන මේ දරුවෝ ගැඟට භූතය වැහුණා. මලයකත් වැහෙනවා. දැන් ඊට පස්සේ මේ මේ භූතයාට අහම්බෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණා. අහන්න ලැබුණා මේ අපේ වැඩසටහනකදී. එතකොට මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි කියනවානේ රාගය නිසා සත්‍ය දුක් විඳිනවා, ද්වේෂය නිසා දුක් විඳිනවා, මෝහය නිසා දුක් විඳිනවා මේ රාග දේශමෝහ ප්‍රහාණය කරන ධර්මයක් කියලා. එතකොට අර භූතයා බුද්ධිමත්. ඔහු මේ පණවිඩය අල්ලගත්තා. මොකද්ද? එහෙනම් මේ මගේ පස්සේ පිටිපස්සේ තියෙන ද්වේෂය. ඔහු අර මලයකට කතා කළා. කතා කරලා කිව්වා මේ මස්සිනා නින් නුඹයි මමයි මේ දුක් විඳින්නේ ද්වේෂය නිසා. අපි මේ ද්වේෂය දුරු කරගමු. කරුණු කියලා කියලා කියලා පුළුවන් වුණා අර යකාගේ වෛර බැඳගත්තු තරහ නැති කරන්න. ඊරොස් මේ ළමයාට වැහිලා ඒ භූතයා මාත් එක කිව්වා අනේ ස්වාමීනි අපිත් මේ ලෝකේ මේ දුක්වලින් මිදෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බණ අහලා. එතකොට බලන්න එහෙනම් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අහලා ඒ දුක්වලින් මිදෙන්න නම් එයාට තියෙන්න ඕනේ තේරුම් ගැනීමක් මේ ද්වේෂය නිසායි දුක් විඳින්නේ කියන අවබෝධය. එතකොට ද්වේෂය නිසායි දුක් විඳින්නේ කියන අවබෝධය තිබුණොත් තමයි යා ද්වේෂය ප්‍රහාණය කරන්න කැමති වෙන්නේ. එහෙම දැන් බලන්න එතකොට එයා කරන්නේ බුද්ධිය නෙමෙයිද? බුද්ධිය පාවිච්චි කළා. එහෙම නැතුව මේ එකපාරට මේ අපිට ඉබේ හොයන්න තේරෙන්නේ නැහැ යාට. අන්තිමට යා කියන මම ධර්මයේ හැසිරෙන කොහොම හරි මම මේකෙන් ඉතිරෙන කොහොම හරි මම ශ්‍රද්ධාවට රන් ඉන්නේ මම සීලවන්තයි වැලුම් මොකක්වත් නැහැ ඉතුරුලා තියෙන මොකද්ද මම විතරයි ඉතින් මේ නිසා අපිට ලොකුම හානිය කරන්නේ ඔය මමත්වය මම කියන එක තමයි ලොකුම හානිය කරන්නේ මේ නිසා මේ වර්තමානයේ ධර්ම අවබෝධ කරගන්න මිනිස්යාට තියෙන බරපතලම සතුරා මොකද්ද? මේ මමත්වය. අපිට පුළුවන් නම් මේ මමත්වයෙන් බැහැර වෙන්න යම්කිසි ප්‍රමාණයකටවත් ඒ කියන්නේ මමත්වයෙන් බැහැර වෙනවා කියලා කියන්නේ දැන් ශ්‍රද්ධාව ඇති වුණොත් ඔබට ඇති වෙන්න ඕනේ මාන්නේ නෙවෙයි. මම ශ්‍රද්ධාවන්තයි, මම සීලවන්තයි, කියලා આવොත් ඒකත් එක්ක ඔබට මාන්නයක් આવොත් ඇත්ත වශයෙන්ම ධර්මයේ තුල වෙන්න ඕනේ වෙනස වෙන්නේ ඔබට ශ්‍රද්ධාව આવොත් ශ්‍රද්ධාවත් එක්ක එන්න ඕනේ අනුකම්පාව. මොකක්ද එන්න ඕනේ? අනුකම්පාවයි එන්න ඕනේ. දැන් මෙහෙම මේ අනුකම්පාවොත් මොකද වෙන්නේ? ඒ අනුකම්පාවෙන් තමයි හැම දෙයක් දිහාම බලන්නේ. එන්නේ එතකොට විතරයි යාට මධ්‍යස්තු හිතන්න පුළුවන්. නැත්තම් ශ්‍රද්ධාව කියලා මාන්නයට આવොත් හැමතිස්සම කරන්නේ තමාව හුවා දැක්වීමත් ආනුන්ව හිලා දැකීමත්. එතකොට එතනට ඒක කරන්නේ සක්කාය දිට්ඨිය. තමාව හුවා ගැනීමත් අනුන්ව හිලා දැකීමත් කරන්නේ සක්කාය දිට්ඨිය. හැබැයි ශ්‍රද්ධාවට ආවම යා තමන්ව හුවා ගන්න යන්නෙත් නෑ අනුන්ව හිලා දකින්න යන්නෙත් නෑ. ඒක මාන්නයට කරුණක් නොවේ. ඒක මාන්නයට කරුණක් නෙමෙයි. හරි අමාරු ඒකයි මේ ධර්මයේ අවබෝධ කරන්න අපිට අපට හානි කරන්නේ අප ළඟ තියෙනම මේ සක්කාය දිට්ඨිය. එතකොට අපිට කවදා හරි අපිට රැකවරණේ සලසන්නේ මේ සක්කාය දිට්ඨිය නැතිවීමයි. එතකොට සක්කාය දිට්ඨිය නැති වෙන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් තමයි ආ ජීවිතය දිහා දැක්ක යුත්තේ බැලිය යුත්තේ එතකොට ජීවිතේදී ආ ධර්මයේ තුලින් බලන්න වූ දක්ෂ කෙනා හොයන්නේ තමා තනගන්න නෙමෙයි. කවුරු හරි කමක් නැහැ යඩේ යහපත්ව කරනවා නම් එයා අනුමෝදන් වෙන ලෑස්ති. මේක හරි පුදු මේකක් මේ සක්කාය දිට්ඨියකින් තොරව දිවිතිදිය බලනවායි කියන එක. කවුරු හරි කෙනෙක් වැඩේ හොඳට කරනවා නම් අනුමෝදන් වෙන්න ලෑස්ති. හැබැයි සක්කාය දිට්ඨිය තියෙන කෙනාට ඒක කරන්න ශක්තියක් නැහැ. එයා කරන්නේ මොකද්ද? නෑ මේක මට දුන්නනම් මමයි මේ වැඩේ හොඳට කරන්නේ කියලා කියනවා. ඒක තමයි මේ ලෝකේ හැටි. මේ නිසා ධර්මයේ හැසිරෙන එකටත් බාධා පිණිස පවතින්නේ මොකද්ද? සක්කාය දිට්ඨියමයි. සක්කාය දිට්ඨියෙන් තොරව අපිට තේරුම් ගන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි මේ සක්කාය දිට්ඨිය නැතුව යනවා. මේ සක්කාය දිට්ඨිය නැතුව යනවා මේ ඇස කන නාසය දිවකය මනස ගැන හොඳට බැලුවොත් නුවණින් බැලුවොත් ඇස මොකක් ගැනද? තමන්ගේම ඇස් දෙක දිහා, තමන්ගේම කන් දෙක දිහා, තමන්ගේම නාසය දිහා, දිව දිහා, ශරීරය දිහා, මනස දිහා නුවණින් බැලුවොත් සක්කාදිට්ඨි නැතු යනවා කිව්වා. නුවණින් බැලුවොත් කියන්නේ දැන් අපි අපිට මම පේන්නේ මේ හයින්ම නේද? මම කියන එක පේන්නේත් මේ හයෙන්මයි. මේ හයෙන්මයි මම කියන එක පේන්නේ. ඉතින් නමුත් මේ නුවණින් බැලුවොත් මේ හයේ මම කියලා දෙයක් අල්ලගන්න දැන් ඇයි ඇස කියලා කියන්නේ වායසට යන, දිරල යන, නාකි වෙන, නොපෙනී යන, මැරි යන දෙයක්. කන කියලා කියන්නේ වායසට යන, නොඇසී යන, දිරා යන, මැරි යන දෙයක්. නාසය කියන්නේ වාසයට යන ලෙඩ වෙන මැරිලා යන දෙයක්. දිව කියන්නේත් එහෙම එකක්. වායසට යන රෝගී වෙන මැරිලා යන දෙයක්. ශරීරය කියන්නේත් එහෙම එකක්. වායසට යන ලෙඩ වෙන මැරිලා යන දෙයක්. මනස කියන්නේත් එහෙම එකක්. විනස් මොහොතින් මොහොතේ ඇති වෙවි නැති වෙවි යන දෙයක්. එතකොට මේවා මේ ස්වභාවය අපි තේරුම් ගත්තොත් අපිට ආඩම්බර වෙන්න කියලා කිසිම දෙයක් නැහැ. ආඩම්බර වෙන්න කියලා කිසිම දෙයක් නැහැ. අපි ආඩම්බර වෙන්න කියලා කල්පනා කළොත් ඒ කල්පනාවම තමයි අපට හානි කරන්නේ. ඇයි ආඩම්බර වෙන්න තියෙන්නේ මමත් එක්කනේ. දවසක් බුදුරජාණන් වහන්සේ මේ අසකන නාසය දිවකය මනසෙන් මේවට ඇලෙන්න එපා මහණෙනි මේවා මගේ කියලා ගන්න එපා කියලා දේශනාවක් කර කර හිටියා. ඉන්නකට මෙතෙන්ට ආවා ඇඟේ මඩ තැවරිච්ච එක්තරා මේ ගොවියෙක් ලොකු කෙවිතක් අතට ගත්තු ගොවියෙක් වගේ කෙනෙක් ආවා. ඇවිල්ලා ඇහුවා මේ ශ්‍රමණයන් වහන්සේ මාගේ හරක් මේ පැත්ත ගියාද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා මාරය නුඹේ හරක් නුඹ හොයාගන්න. එතකොට කවුද මේ ගොවියෙකුගේ වෙස්යෙන් ආවේ? මාරයා. එතකොට බුදුරජාන් වහන්සේ මාර්යව හඳුනාගත්ත බව මාර්යය දැනගත්තා. දැනගෙන බුදුරජාන් වහන්සේ කෙලින්ම කිව්වා ශ්‍රමණය ඔය ඇස මගේ. ඔව් මාර්ය මේ ඇස නුඹේ. ශ්‍රමණය ඔය කනත් මගේ. ඔව් මාර්ය මේ කනත් නුඹේ. ශ්‍රමණය ඔය නාසයත් මගේ. ඔව් මාර්ය මේ නාසයත් නුඹේ. ශ්‍රමණය ඔය දිවත් මගේ. ඔව් මාර්ය මේ දිවත් නුඹේ. ශ්‍රමණේ ඔය ශරීරයත් මගේ. ඔව් මාරේ මේ කයත් උඹේ. ශ්‍රමණේ ඔය මනසත් මගේ. ඔව් මාරේ මේ මනසත් නුඹේ. ශ්‍රමණේ ඔය හය යමෙක් මමේ මාගේ කියද්ද ඔහුත් මගේ. හරි ශ්‍රමණේ මේ හය යමෙක් මමේ මාගේ කියයිද ඔහුත් නුඹේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා මාර්යාගෙන් මාර්ය යමෙක් මේ අසකනාසී දියකේ මනස මමයේ මගේ කියන ගැනීමෙන් තොරව මමත්වේ නිදාසලා හිටියොත් එතකොට මාර්යා කිය මාර්යා කියනවා ශ්‍රමණේ ඔහු මට අයිති නැහැ. එතකොට මාර විශ්යෙන් ඉක්මව යන්නේ කවුද? ඇස කන නාසය දිවකය මනස මම මගේ කියලා නොගන්නා එක්කෙනා. එතකොට යමෙකුට ඒක කරන්න පුළුවන් නම් ඔහු විතරයි. නමුත් මෙතන කරගන්න බැරි මොකද? එයා පටන් ගන්නෙම කරන එකට මම මේක කරනවා. මම කියලා කිව්වාද? යමෙක් මමයි කියලා ප්‍රතිඥා දෙනවාද? එතනදී මාර්යාට එයා එකපාරටම ගොදුරු වෙනවා. ඊට පස්සේ යාට ඒක කරගන්න පුළුවන් කමක් ඇතිවන්නේ නැහැ. මොකද හේතුව පින්වත්නි මේ ධර්ම මාර්ගයේ තුල ධර්මයේ අවබෝධ කරගන්න කරගන්න සූදානම් වීමේදී කෙනෙකුට ඒට උවමනා කරන පහසුකමට වඩා හැමතිස්සෙම තියෙන්නේ අපහසුවයි. බාධාවයි. අඩු ගණනේ මා කියන්නේ ඒක සුගතියට යන්නවත් අපි අපි දන්නවද තියෙන බාධා? අපි ගම කෙනෙක් මෙහෙම කියනවා කියලා මට නම් කොහොමාරි මම නම් දෙවියන් අතරට යනවා. මම නම් දෙවියන් අතරට යනවා කියලා කියෝ කියෝ ඉන්නවා කියන කෙනෙක්. අතර මෙයාගේ තරහකාරයෙක් ඉන්නවා. එයා කල්පනා කරන හොඳයි මම දෙන්නන් ඔබට දෙවියන් අතරට යන්නේ. එහෙම බැරිද යා හිතේ තියන් ඉන්න? කෙනෙක් හිතේ තියන් ඉන්නවා. දැන් අරයා බය නැතුව කියෝ කියනවා. මම නම් දෙවියන් අතරට යනවා. මම දිවි ලෝක ගිහිලා මේක කරගන්නවා කියලා. අර වෛර බඳන් ඉන්න එක්කෙනා කටින් කියන්නේ යා හිතෙන් හිතාගෙන ඉන්නවා. ආ උඹ ඵලයන් දෙවියන් අතරට යන්න දෙන්නම් මං. ඔන්න එතකොට ආරංචි වෙනවා. අර දෙවියන් අතරට යනවා කියපු එක්කෙනා මරණාසන්න ඉන්නවා. වෛර බඳ කෙනා කල්පනා කරනවා දැන් වෙලාව මෙයාට බාධා කරන්න. එතකොට වෛර බඳපියක් කෙනා යනවා එයා හම්බ වෙන්නේ. ගිහිල්ලා පරණ සිද්ධියක් අරගෙන බැනගෙන බැනගෙන බැනගෙන යනවා. දැන් ආරයට දිව්‍ය ලෝකේ තමතක වෙනවා. එයා හිතාන් හිටියව තමතක වෙනවා. දැන් එයා අර බැනිල්ල පිළිගත්ත ගමන් ඊට පස්සේ තරහකාරය දන්නවා දැන් මෙයා යන්නේ නැහැ දෙවියන් අතරට. කරන්න බැරිද මිනිස්සුෙකුට මේක? ආන් එහෙම ලෝකයක් මේ. සුගතිය යනවටත් මිනිස්සු අකමැති අය ඉන්නවා. එහෙම ලෝකයක් මේ. ඒ නිසා ඔබ අහලා තියෙනවද මේ තරහකාරයේ තව තරහකාරයකට සුගතියක් පතනව බහලා තියෙනවද? නෑනේ. තරහකාරය කියන්නේ කොහොමද? අනේ මට කරපු දේවල් වලට ඔහු දෙවියන් අතර උපදේවා කියලා කියනවද? කියන්නේ ඒ කියන්නේ තරහකාරයා කැමති තමන් තරහ බඳිනවා නම් කාහකාරයා දුක තියනවා දකින්නයි. ඒ තරම්ම මේ ලෝකේ මනුස්ස ලෝකේ විසමයි. එතකොට බලන්න මේ ධර්ම මාර්ගය අද අපිට පුරුදු කරන්න වෙලා තියෙන ගොළුව බීරෝ වගේ. අපේ හිතේ තියෙන අදහස් කියන්නේ නැතුව තමයි අපිට පුරුදු කරන්න සිද්ධ වෙලා තින්නේ. ඇයි අපි යමක් අදහසක් ප්‍රකාශ කළොත් මොකද වෙන්නේ? ඒ අදහස අවුල් කරන්න තමයි හැමෝම වට වෙලා කතා කරන්නේ. ඊළඟට අපි යමක් අදහස් ප්‍රකාශ කළොත් ඒක සමහර විට තමන්ගේම සක්කාදිට්ඨිය තමයි ඊට පස්සේ තමන්ට හානි කරන්නේ. ඒ නිසා මේකේ තියෙන ඥානවන්තම වැඩේ මොකද්ද? එක රහතන් වහන්සේ නමක් කිව්වා එක රහතන් වහන්සේ නමක් වදාලා මේ ධර්ම මාර්ගයේ යන කෙනෙක් ඇස් ඇතුවත් ඉන්න වෙලා තියෙන්නේ ඇස් නැතුව වගේ. කන් නැතුවත් ඉන්න වෙලා තියෙන්නේ කන් නැතුව වගේ. ඒ වගේ අපට කියන්න වෙලා තියෙන මොකද්ද? මේ ධර්ම මාර්ගයේ පොඩ්ඩක් හරි පුරුදු කරනවා නම් මේ යුගයේ කට ඇතුවත් ඉන්න වෙලා තියෙන්නේ වචන නෑ වගේ. ආන් එයා විතරක් මේක පොඩ පොඩ ටික ටික හරි පුරුදු කරයි. කයි වාරු ගහව කිසි කෙනෙකුට මේ ධර්මයට ලං වෙන්න බෑ. මේ ධර්මයට කටින් ලං වෙනවා නම් එහෙනම් මේ ලෝකේ ලේසිම දේ ධර්මයයි. මේ ධර්මයට කටින් ලං වෙන්න බෑ. මේ ධර්මයට ලං වෙන්න තියෙන්නේ ක්‍රියාවෙන්. ක්‍රියාවෙන් ලං වෙනවා කියන එක මේ කටින් ලං වෙලා ලං වෙන එකක් නෙමෙයි. ඒක ක්‍රියාවකින් කරන එකක්. ඉතින් මේ නිසා මේ දැන් කපිකම කෙනෙක් කියනවා කටින් මම නම් පලි ගන්නෑ මම නම් ඊර්ෂ්‍යා කරන්නේ මම නම් තරහ වෙන්නේ මම නම් නිහතමානී ඉන්නවා කිය කී කටින් කියනවා හැබැයි කරන තාක් කරන්නේ පලි ගන්න එක කරන තාක් කරන්නේ තරහ වෙන එක ඊර්ෂ්‍යා කරන එක එහෙමනම් ඒකයා ක්‍රියාවෙන් මිසක් කටින් නෙමෙයි කරන්න තියෙන්නේ ඉතින් මේ නිසා මේ ලෝකේ මං හිතන්නේ වර්තමාන මිනිස්යාට මේ ධර්මේ කරා යන්න තියෙන්නේ කටින් නෙමෙයි කොමකින්ද? ක්‍රියාවෙන් යන්න තියෙන්නේ. ක්‍රියාවෙන් යන්න කල්පනා කරන එක්කිනාට තමයි බාධා මොනවද, බාධා නැති මොනවද කියලා තෝරගන්න පුළුවන් වෙන්නේ. ක්‍රියාවෙන් යන්නේ නැති කෙනාට මේ එකක්වත් හොයන්න බෑ. ඒ කටින් කියපමණින් කාටවත් ක්‍රියාවක් නැහෙනේ. එතකොට කටින් කියලා යන්න ගමනකුත් නැහෙනේ. ඉතින් මේ නිසා මේ ධර්මයේ යන්න ඕනේ නම් අර විදිහට තමයි කරන්න තියෙන්නේ. මොකද සමහර විට මෙහෙම වෙනවා. සමහරට අපි කෙනෙක් කටින් කියවන මම නම් කොහොම හරි මේකෙන් එතරින් උන්නේ මට නම් සමහරු මේ මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ නැතුව සමහරු කියන මම මේ ජීවිතේම අවබෝධ කරගෙන එච්චර මාන්නේ නෝ. අන්තරේ මාන්නේ විතරයි. ඒක ක්‍රියාවකට නම් වන්න බෑ. මාන්නෙන් කියාගෙන යයි. ඒක හරියට මේ වගේ. කෙනෙක් කියන මම නම් ගහනවා තට්ටු දෙකේ ගියා. එතකොට මම දවසක් යනකොට මෙයා ඉනිමක බැඳ බැඳ ඉන්නවා. යාළුවෝ ටික අහනවා ඇයි ඔහේ මේ ඉනිමකක් බඳින්නේ උඩ තට්ටුවට නගින්නේ කොහෙද ඒක තියෙන්නේ කියලා අහනවා දන්නේ තට්ටු දෙකේ ගියක් ගහනවා කිය කී ඉන්නවා නමුත් ගහපු ගයක් නැහැ ඉනිමකක් බැඳ බැඳ ඉන්නවා එයාට ඉනිමක තියන්න තැනක් තියනවද ගියක් ඒ වගේ තමයි මේ කටෙන් කියන එකවා කවදාවත් ලං වෙන්න බෑ ලං වෙන්න පුළුවන් කටෙන් නෙවෙයි ක්‍රියාවෙන් ඒකයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල හරි මනාකොට දේශනා කළා කියන්නේ ඒකයි. මනාකොට දේශනා කළා කියන්නේ ඒක හරි විදියට අපිට කියා දීලා තියෙනවා මේක කරන්න තියෙන කටින් නෙමෙයි ක්‍රියාවෙන් කියලා. දැන් බුද්ධ කාලෙටත් වඩා මේ කාලේ ඒකේ ඒකේ මොකද බුදුරජාන් වහන්සේ කාලේ කටින් කියන්න පුළුවන්කම තිබුණා. ඇයි සේනාසහිත මාරය පෙරදිලානේ හිටියේ? එතන කියාගෙන යන්න ඕන පුළුවන්කම තිබුණා. අද එහෙම එකක් නැහැ. එයා තමයි දිනලා තියෙන්නේ. සේනාසේත මාරේ තමයි අද ලෝකේ පාලනය කරන්නේ. ඒක පැහැදිලි සත්‍යයක්. එතකොට ඒ නිසා අද මිනිස්සුන්ට බොහොම ඉක්මනට මාරය වැහෙනවා. පිනට බාධා ඇති වෙනවා. ඔබ දකින්නේ නැති සුවමාවතී පින්කම් කරන්න ගිහිල්ලා මිනිස්සුන්ට මාරය වෙයි ඇති. මිනිස්සුන්ට බාධා ඇති වෙනවා. මිනිසුන්ට තරහ ඇති වෙනවා. පිනටත් තරහ ඇති වෙනවා. ඒ මාර බලවේගය ඒක කරන්නේ. මිනිසුන්ට මේකේ පිනවත් රැස් කරගන්න දෙන්නේ නැහැ. කටින් කියලා කොහේ කරන්නද? ඊට පස්සේ මොකද වෙන්නේ? Tamange කටින් කියන්න කියන්න මාන්නේ තමයි එන්නේ. ශ්‍රද්ධාවට එන්න හම්බ වෙන්නේ ඊට පස්සේ මාන්නේ තුල ඇති වෙන්නේ සාමය නෙවෙයි. මාන්නේ තුල ඇති වෙන්නේ ගැටීමමයි. දැන් සමිතියක් එකතු වුණොත් එතන මාන්නයක් ඇති වෙනවා නම් ගැටීම ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙනවා නම් සාමය ඇති වෙනවා. දහම් වරසරණක් කරනවා නම් එතන මාන්නය ඇති වුණා නම් ගැටීම ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වුණා නම් සාමය ඇති වෙනවා. ඒතර ශ්‍රද්ධාවන්තයන් තුල ගැටීමක් ඇති වෙන්න කිසි දවසක බෑ. විදියක් නෑ ඒක. ඒක ඇති වෙන්නේ මාන්නය තුලමයි. ඒ නිසා අර පුදුම විදියට මේ ධර්ම මාර්ගයට තියෙන බාධා අපි හඳුනා ගන්න ඕනේ. මොකද අපිට අපිට වාසිය තියෙන්නේ බාධාව හඳුනා ගැනීමයි. මොකද බාධා බාධා හඳුනාගත්තොත් විතරේ බාධාව මගහර ගන්න අපට පුළුවන් වෙන්නේ. බාධාව හඳුනාගත්තේ නැත්නම් එයා බාධාව තුල විතරයි ඉන්නේ. එයාට මොකුත් කරගන්න බෑ. ඉතින් මේ නිසා මේ ධර්ම මාර්ගයේ කිසි දවසක කටින් කිසිම ප්‍රතිඵලයක් ගන්න බෑ. මේ ධර්මාර්ගය තුල දියුණු කරගන්න තියෙන්නේ කුමකින්ද? ක්‍රියාවෙන්මයි. ක්‍රියාවෙන්මයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කෙරේ සිත පහදවා ගන්න තියෙන්නේ ධර්මයේ මෙනෙහි කරලා මිසක් මේ කවුරුත් කියනවට නෙවෙයි. ධර්මයේ මෙනෙහි කරලා නෝනින් කල්පනා කරලා මේක ඇත්ත මේක හරි පැහැදිලි මේ කියන විස්තරය කියලා තමන් හිත පහදවා ගන්න ඕනේ. ඒ සිතේ පැහැදීම ඇති කරගත්තොත් විතරයි ලෝකයට යම්කිසි පිහිටක් ඒ කියන්නේ තමන් තමන්ට පිටක් තමන්ට හදාගන්නේ. විශේෂයෙන්ම අපි මේ ධර්ම මාර්ගයට පැමිණෙන්නේ තමන්ට පිටක් හදාගන්නනේ. මොකද තමන්ගේ මේ ගමන පොඩ්ඩක් හරි එහාම වෙලා පෙර භවයේ එකක් ආවොත් ඔබ දන්නවද අපුත්තක සිතානෝ මරුණයට පත් වෙනකොට බුදුරජාන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී සවැත් නුවර හිටිය සිටුවරයා. අපුත්තක කිව්වේ ළමයි නෑ. එයා මරණයට පත් වෙලා එයාගේ දේපල ඔක්කොම ආණ්ඩුවට අයිති වුණා. ඊට පස්සේ සක්විති මේ කවුද කොසල් රජුගේ බුදුරජාණන් වහන්සේට ගින් කිව්වා භාගතුන් වහන්සේ අර පුද්ගලයා මල අර සිටුවරයා මේ දේපල ඔක්කොම ආණ්ඩුවට අයිති වුණා කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා රජතුමනි ඒ පුද්ගලයා දැන් නිරේ කිව්වා. ඊටවස උන්වහන්සේ කියා දුන්නා පෙර ආත්මික මේ ඉඩකඩම් කෝලාහලයකට එයාගේ දරුවෙක් මරලා යා. ඒකයි මේ ජීවිතේ ළමයි නැත්තේ. ඥාති දරුවෙක් යා මරලා. මේ ජීවිතේ ළමයි නැත්තේ ඒකයි. හැබැයි ඒ ඒකට යා නිරේ ගිහිල්ලා දුක් විඳලා ඇවිල්ලා තියෙන මනුස්ස ලෝකේ නමුත් අයාට තිබිච්ච පින් ටික ඉවර වුණා. දැන් එයාට ආ ඉතුරු පව තිබිලා ආයේ මනුස්ස මේ නිරේට ගියා කිව්වා. ඉතින් මේ වගේ අපි කොහොමද දන්නේ පිටිපස්සෙන් අපිට මොනතරම් කර්ම ඇවිල්ලා පෙළට තියනවාද කියලා. කර්ම විපාක. හැබැයි මේ ඔක්කොම වෙනස් කරන්න පුළුවන් ක්‍රියාවකි. ඒ කර්ම විපාකයක් හැදුනාද ඒ හැදිලා තියෙන ක්‍රියාවක් නිසා නෙමෙයිද? එක්ක කයින් කරපු අකුසල ක්‍රියාවක්. එක්ක වචනෙන් කරපු අකුසල ක්‍රියාවක්. එක්ක මනසින් කරපු අකුසල ක්‍රියාවකින් තමයි අකුසල විපාකේ තියෙන්නේ. සැප විපාකයක් තියෙනවා නම් කයින් කරපු කුසල ක්‍රියාවක්. වචනෙන් කරපු කුසල ක්‍රියාවක්. මනසෙන් කරපු කුසල ක්‍රියාවන් නිසායි සැප විපාකයක් තියෙනවා. ධර්ම මාර්ගයේ තනිකරම තියෙන්නේ ක්‍රියාවකින්. බුද්ධ දේශනාවේ තියෙනෝනේ. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉස්සෙල්ලම අපි අඳුනා ගන්න ඕනේ ආර්ය සත්‍යය. මේ ආර්ය සත්‍යයේ තියෙන කෘත්‍ය ඥානෙ මොකද්ද? ආර්ය සත්‍ය කළ යුතුයි. මොකද්ද කළ යුත්තේ? ප්‍රගුණ කළ යුතුයි. ප්‍රගුණ කිරීම කියන්නේ ක්‍රියාවලින් කරන්න තියෙන්නේ. දැන් අපි ගත්තොත් දුක් සම්මාදිට්ඨිය ඇතිවීම යෝනිසෝ මනසිකාරයේ තුලින් කරන්න ඕනේ. එහෙනම් ක්‍රියාවක් ඒකට. සම්මා සංකල්ප කල්පනා ඇති කරගෙන ඉන්න ක්‍රියාවක්. සම්මා වාචා යහපත් වචන කතා කිරීම වචනෙන් කරන ක්‍රියාවක්. සම්මා කම්මන්ත කයින් කරන දේවල් නිවන් මාර්ගට ගැලපෙන ආකාරයට කිරීම ක්‍රියාවක්. සම්මා ආජීව ධර්ම මාර්ගයට හානි නොවන ආකාරයට ජීවත් වීම ක්‍රියාවක්. සම්මා සති සිහිය ධර්මාබෝධයට ඕන හැටියට සකස් කර ගැනීම ක්‍රියාවක්. සම්මා වායාම. ඔව් අකුසල් ප්‍රහාණය කරන්න කුසල් උපදවා ගන්න වීරිය කිරීම ක්‍රියාවක්. සම්මා සති සමාධිය ඇති කර ගැනීම ක්‍රියාවක්. එතකොට මේ ඔක්කොම මොනවද? කරන දෙයක් මිසක් කියන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මම මෙහෙම කරනවා මම කරනවා මම කරනවා කියලා මම මම කී කිය අපි ඉඳී. ඉතින් මේ නිසා පින්වත්නි අපි මේක හොඳට තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පොඩ පොඩ හරි අපි පුරුදු කරන්නයි කල්පනා කළ යුත්තේ. පොඩ පොඩ හරි පුරුදු කරන්න ඉවසීම කරුණා මෛත්‍රී පුරුදු කරන්න සතර අපායේ උපදින්න බය වෙන්න දිව්‍ය ලෝකයේ උපදින්න ආස කරන්න මනුස්ස ලෝකයේ උපත්තියට අකමැති වෙන්න. අයි මනුස්ස ලෝකයේ ආය උපන්න කියලා අපිට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ දැන් ওই මහමිුණාව අපි දැන් පිළිහිටවල මේ දහම් වැඩසටහන් කරගෙන යනවා මේ මේ බාධා කෙලවරක් නැහැ. ඉතින් අපි දන්නේ කොච්චර කල් අපිට මේ චතුරාර්ය සත්‍ය නිවන් මඟ කියා දෙන්න පුළුවන් වෙයිද කියලා. අපි ඒක කියන්න දන්නවද? කොච්චර අපේ මුතුන් මිත්තන්ට මේ ධර්මය අහන්න හාම වුණාද? නැහැ. ඉතින් ඒ නිසා අපි දන්නේ ඊළඟ પરම්පරාවලට මේව අහන්න ලැබෙයිවිද කියලා. ඉතින් ඒ නිසා පොඩි කාලයකට මේ ධර්මය ලැබෙන්නේ. ඒ නිසා මේක හිතාගන්න අපට මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු